සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔව් අදත් අපි සුපුරුදු පරිදි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඉතින් ඒ සඳහා අදත් අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය පූජ්‍ය අලව්‍ය අනෝමදාසී ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට નિયમિત ධර්ම දේශනාව පවත්වන්න කියලා.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 බුදුරන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන හරය වන බුදු කෙනෙක් පෙන්වා වදාරන මූලික න්‍යාය වන හේතුඵල ධම නම් වූ පටිච්ච සමුප්පාද ධර්මය තමයි අපි ඉගෙන ගනිමින් සිටින්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ඒ දහම ලෝකේ වැජබෙන්න නැත්නම් ඒ දහම ඉස්මතු වීම සඳහා අපි දන්නවා බෝධිසත්වෝ කාලය දීපය ආදී දේවල් බැලුවා කියලා. කියලා තියෙනවා. එතකොට මේ දහම කියලා දෙන්න පුළුවන් විග්‍රහ කළ දෙන්න පුළුවන් දේ තමයි මේ pāli භාෂාව කියන එක. මොකද අනිත් භාෂාවලට සැබෑ අර්ථයක් ඉස්මතු කරගන්න අමාරුයි. එතකොට බුදුවරු පහළ වෙන්නේ දැන් අද ගත්තොත් අද සමාජයේ තාම දැන් pāli භාෂාව විවහාරයක් නැහැ. පාලි භාෂා විවහාර වෙන තැනදී ඒ සමාජයේ බුදුවරු පහළ වෙනවා මේ දහම ඉස්මතු කිරීමට. එතකොට ඒ කාලේ වචන තියෙනවා. ඒ වචන පාදක කරගෙන ඒ වචන මුල් කරගෙන ඒ ධර්මයෙන්ුත් ඈතර වීම කුළු ගැන්වෙන විදිහේ න්‍යාය ධර්මයක් බුදුරණවහන්සේ ඉදිරිපත් කරනවා. ඒකට කියන පටිච්ච සමුප්පාද න්‍යාය කියලා. එතකොට ඒ සඳහා භාවිතා වෙන සියලු දේවල් ඒ සමාජී භාවිතා වන වචන. ඒ වචන තුලින් වෙන දෙයක් විග්‍රහ කළා. දැන් ඒ වචනේ සමහරලාවට එක එක අර්ථ තියෙන්න පුළුවන්. ඒ අර්ථයත් අදාළ විග්‍රහයට කුළුගැන්වෙන විදිහට බුදුරණවහන්සේ පැහැදිලි කරා. ඊට අදාළ වෙන විදිහට. එතකොට ඔබට සමහර වෙලාවට ඔය චූලසීනාද සූත්‍රය එහෙම ඔබ අහලා තියෙනවා නම් ඉගෙනගෙන තියෙනවා නම් ඒක ඉගෙන ගනිද්දී හොඳට පැහැදිලි වෙනවා මේ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ සත්‍ය දර්ශනය පෙන්වපු ශාසනය. ඒ සත්‍ය දර්ශනයෙන් යුක්ත ශාසනයේ හැර අන්‍ය පරප්පවාද නැත්නම් අනිත් මතවාද දෘෂ්ටි තුල කිසිදු මගපරලාභී කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියලා සිංහනාද කරන්න කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. එතන මේ පෙනෙන සිංහනාදයේදී පරප්පවාද කියන විග්‍රහය පැහැදිලි කරනවා. අන්‍යවාද කියන විග්‍රහය පැහැදිලි කරනවා. අන්‍ය ශ්‍රමණවරු නැත්තම් මේ විමුක්තිය හොයපු විමුක්තිය ලැබුවා කියලා රැවටිච්ච අය මෙන්න මේ වගේ අත්දැකීම් ලැබලා තියෙනවා. මේ ශ්‍රමණවරුන්ගේ හිස් ආසන තුල. ඒ තමයි රාගය දුරු කරත් දේශය දුරු කරා ඒ තරන්නේ මෝහය දුරු කරා උපාදාන දුරු කළා තණ්හාව දුරු කළා ප්‍රපංච දුරු කළා මෙන්න මේ විදිහට අධ්‍යක්ීම් ලැබලා තියෙනවා ඒ වගේ මේ ශ්‍රමණවරුන්ට බුදුරණවහන්සේ කියලා කියන්නේ මේ ශ්‍රමණවරුන්ට කියනවා බවත් ශ්‍රමණවරු බවත් කියන්නේ උතුම් ඒ උතුම් ශ්‍රමණවරු කාමෝපාදානය දුරු කරා. කාමෝපාදානය දුරු කරන බව අත්විඳා. ditthi upadana දුරු කරන බව අත්විඳා. සීලබ්බත උපාදාන දුරු කරන බව අත්විඳා. හැබැයි අර සෝවාන් සකදාගාමි අනාගාමි කියන අයගෙන් හිස් කියනවා ඒ කට්ටිය. හැබැයි ශේෂ්ඨය ඒ උතුමන් ශේෂ්ඨයි කියන බවත්ය කියනවා. නමුත් මග්ගඵලලාභයෙන් හිස් කියනවා. ඒ ශාස්ත්‍රවරුන්ගේ අදහස් වටින දේවල්. මග්ගඵලලාභයෙන් නෑ. හැබැයි අත්වාද උපාදානේ අන්න දුරු කළා නෑ. ඒක පෙන්නලත් නෑ. මුත් කාම උපාදානේ දුරු කරා. නිත්‍ය උපාදානේ, සීලබ්බත උපාදානේ කියලා යාට හම්බ වෙන ටික දුරු කරා කියලා බුදුරන් වහන්සේම පෙන්නලා දෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි. බුදුරණවහන්සේලාට බවත් ශ්‍රමණවරු කියලාම කියනවා. උතුම් ශ්‍රේෂ්ඨ වටිනා ශ්‍රමණවරු කියලා. හැබැයි මගපල ලාභින්නේ නැහැ කියනවා. ඒ ශාසනවල. එතකොට එහෙනම් බලන්න අපිට මේ අපි ඉගෙන ගන්න මේ ධර්මයේදී අපි විශේෂයෙන් පාටිසම්පාදනය කතා කරන්නේ ඒ වචන ඒ භාෂාවේ ඒ කාලේ තිබිච්ච ඒවා ඒ කාලේකට අර්ථයකුත් තිබුණා එතකොට මේ භාෂාවේ අර්ථය ඔස්සේ ඒ කාලේ විමුක්තියේ කාමෙන් හිටපු යුගයේ නැත්තම් විමුක්තිය හොයපු මිනිස්සු හිටපු යුගයේ තමන්ට මේ දුක දැනලා මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් පුරුදු කරපු යුගයේ සීලයක් සමාධියක් සතියක් පුරුදු කරපු යුගයේ එක එක දේවල් ඉගෙන ගත්ත යුගයේ ඒකේ අධ්‍යක්ීමුත් ලැබුවා අත්දැකීම් ලැබලා නිකන් අත්දැකීම් ලැබුවේ නැහැ ඊද ධර්මයේ කියලා අධ්‍යක්ීම් ලැබලා ඒ සඳහා ශ්‍රාවකයොත් ඇති වුණා. හැබැයි ඔක්කොම ශ්‍රමණවරුන්ගෙන් හිස් කියන කියන්නේ මගපළලාභීගෙන් හිස් කියනවා ඒ කට්ටිය. සිංහනාද සූත්‍රයක ලස්සනට පැහැදිලි වෙනවා. එතකොට මේ වචන අපි දැන් ඉගෙන ගන්න මේ වචන ඒ කාලේ වචන. ඒ සමාජීය භාෂාව. ඒකට අර්ථයකුත් තිබුණා. එතකොට මේ අර්ථය ඒ වචනේට අර්ථයක් තිබ්බා. ඒ අර්ථය බුදුරන් වහන්සේ අදාළ විදිහට ඒක අරගෙන ඒක පාදක කරගෙන ඊතරවල මගක් දුන්නා ලෝකෙන් ඊතරවල මගක්. අන්නිසමනවරු ඒ කියන්නේ උතුම් අන්නිසමනවරුත් ඒ වචන පාවිච්චි කරලා මොකද සමාජීය භාෂා විවහාර වචනනේ. ඒ වචන පාවිච්චි කරලා ඒ වචන තුල අර්ථය තුලින් තමන් වටහාගත්ත කාරණාව ඔස්සේ ඒ ධර්මය අවබෝධ කරලා ඒ අය නිවන අවබෝධ වුණා සාක්ෂාත් වුණා කියලා තියාලට ප්‍රත්‍යක්ෂ වුණා. එච්චර ප්‍රත්‍යක්ෂයක් වුණා. හැබැයි සම්මනවරු නැත්තම් මගපල්ලාභිකින් හිස්. මම මේ කාරණාව පැහැදිලි කරේ අපි දැන් ගොඩාක් කාලවට හිතනවා මේ වචන ටික ඉගෙන ගන්නකොට අපි මේ ඉගෙන ගන්නේ හරි ධර්මයේ තමයි. හරි දැන් අපි මේ ඉගෙන ගන්නේ පටිසමුපාද ඉගෙන ගත්තා. හරි දැන් අපට මේක තේරෙනවා. අපි ඔහොම හිතනවා. හැබැයි මේ වචන තුලින් වචන තුල තියෙන අතීතයේ මිනිස්සු භාවිතා කරපු වචන. දැන් අපි භාවිතා කරන වචන. ඒ වගේ අතීත මිනිස්සු භාවිතා කරපු වචන. විවහාර වචන. එතකොට විවහාර වචනේ අර්ථයකුත් තියෙනවා. බුදුරයන් වහන්සේ ඊතර වෙන මඟ පෙන්වද්දී මේ භාෂාව පාදක කරගෙන මේ භාෂාව තුලින් ඒ භාෂාවේ විවහාර වචනේ අර්ථය අදාළ විදිහට විග්‍රහ කරලා යම් දහම් පරියායක් දුන්නා. ඔන්න ඕක අපි අල්ලගන්න ඕනේ. ඕක අල්ලගන්න බැරි වුණොත් හරියට අපි අර අතීතයේ ඒ මිනිස්සුන්ගේ භාෂාව සහ ඒ වචනේ අර්ථය ඉගෙන ගත්තා ඉච්චරයි. ඒ ජීවත් වෙලා ඉන්න මිනිස්සුත් එක දන්නවා. දෙව්දත් දැනගත්තා ඒක. දන්නවා. ඊළඟට ඔය කෝකාලිකල ඒ භාෂාවේ වචන. එතකොට ඒක දැනගත්තා කියලා නිවන් දැක්කේ නෑ නිරේ ගියා. හැබැයි ඒක තුලින් බුදුරජාණන් වහන්සේ කුළු ගන්න අර්ථයක් තියෙනවා. ඉස්මතු කරන අර්ථයක් තියෙනවා. අන්නේ පරියායෙන් ඉස්මතු කරන අර්ථයක් තියෙනවා. ඔන්න ඕක හම්බ වෙන කෙනා මගපල ලබනවා. හැබැයි ඒකෙන් එකර වීම පිණිස පෙන්නපු අර්ථය. දැන් අර බවස්සමනවරු ඊතර වුණා කියලා ලෝකයේ තුලම යම් දෙයක් හම්බුණා. දැන් කාමෝපාදානි දුරුුනේ මට. දිට්ඨිපාදානි දුරුුනේ මට. සීලබ්බත උපාදානි දුරුුනේ මට. ඒකයි අත්වාද උපාදානිය අල්ලන්න බෑ. මට කාම උපාදානිය දුරු වුණා. ditthi උපාදානිය දුරු වුණා. සීලබ්බත උපාදානිය දුරු වුණා. හැබැයි මට ඒ ලෝකේ මම හැදෙන්නේ ලෝකේ බව අපි කතා කරා පටිසම්පාදේදී. එහෙනම් මට දුර වෙනවා කියලා කියනකොට ඉන්නා වූ මම කියන පැවැත්ම හම්බෙච්ච ලෝකයමක් මට දුර වුණා. ඊතර උන්නේ ලෝකෙමනේ මං හම්බෙන්නේ ලෝකෙමනේ. ඊතර උන්නේ. එතකොට ව්‍යවහාරික භාෂාවේ වාචන තුලින් කුළු ගැනින අර්ථයක් පාදක කරගෙන Tamante ලැබෙන යම් දෙයක් තියනවද කෙලෙස් හැටියට ඒ දේ දුරුණ බව දැක්කා හැබැයි දුරුණ මට බව හම්බුන්නේ ඒ නිසා සක්කාය දිට්ඨිය ආදී දේ ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් හම්බෙන්නේ එතකොට එනම් අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඉගෙන ගන්නකොට අපට විශේෂ වැදගත්කමක් තියෙනවා. ඔය වචන ටික ඉගෙන ගත්තා කියලා ඔය වචන ටික තුල තියෙන අතීත මිනිස්සුන්ගේ භාෂා විවහාරයේ වචන. හැබැයි මේ ප්‍රත්‍යයෙන් උපදිනවා කියන න්‍යාය තමයි ආර්ය න්‍යාය කියන එක. ඒ වචන භාවිතා කරලා විග්‍රහ කරා ආර්ය න්‍යායක්. ආර්ය න්‍යාය ඉස්මතු කරන විදිහේ පටිසමුප්පාද කියන මේ අපි දැන් කතා කරන විග්‍රහයේදී ඒකට අදාළ අර්ථයක් ඒ වචනේ අර්ථය නමුත් ඒක තව විග්‍රහ වෙන විදිහට පැහැදිලි කරා. අන්න ඒක ඒ විදිහට ඉගෙන ගන්නකොට කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ විවහාරික භාෂාවේ තිබිච්ච වචන අර්ථය අදාළ තැනට අදාළ විදිහට විග්‍රහ කරලා දහම් පරියායක් ඉස්මතු කරලා පෙන්නනවා. ඔන්න ඕක ඒ විදිහට ඉගෙන ගත්තොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ අන අන්‍ය වාදයකට නොගිහින් ශ්‍රමණවරුන්ගෙන් යුක්ත සම්බුද්ධ ශාසනයේ අර්ථය ගන්නට. නැති වුණොත් අපි වචනේ අර්ථය ඉගෙන ගත්තා. මොකද අපි හිතනවා පංචපාස්කන්ධය කියලා රූප පෙන්නේ බුදුවරු කියලා. ආයතන කියන එක බුදුවරු, උපාදානි බුදුවරු, සපංච බුදුවරු පෙන්නවා කියලා. නෑ ඒ කාලේ වචන. බුදුවරු පෙන්නපු එක නෙමෙයි. ඒ කාලේ වචන. බුදුරුයි වචන පාවිච්චි කරලා දහම් විග්‍රහයක් කරා. අදාළ වචනේ අදාළ තැනට ආවේනික කරගෙන. તો වචනේ වෙන්නේ නෑ. අපට ඒක අලුත් විෂයක් අලුත් වචනයක් නිසා තමයි අපි මේ වචන තුල හිර වෙනවා. ඔන්න ඔකට බුදුරණවහන්සේ ලස්සන ගාථාවක් සුත්ත නිපාත දේතානපසන සූත්‍රය කියනවා. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. නාම රූපයට බැසගෙන මේ ඇත්තයි කියලා හිතනවා කියනවා. ආත්ම වශයෙන් ගත්තා අනාත්ම ලෝකේ ආත්මෝසින්ගත ලෝකය. එතකොට මේ අනාත්ම ලෝකේ ආත්මෝසින්ගත ලෝකය කියන්නේ කල්පනා කරනවා මම මෙතන සත්වයක් නෑ පුජ්‍යලයක් නෑ ආත්මයක් නෑ කියලා මමනේ කල්පනා කරන්නේ. එතකොට අපි මේ ලෝක විවහාර වචනය කියන කාරණාව ඇති බව අරගෙන වචනය තුළ අර්ථයට රිංගගෙන අපි ඒක ඇත්තයි කියලා හිතනවා මිසක් ඒ වචන අර්ථය වචනය තුලින් වාචික අර්ථයෙන් කුළු ගන්නපු ප්‍රායෝගික දහම් ස්වභාවයකින් අර්ථයක් හම්බ වෙනවා. අර්ථය තුලින් ධර්මයක් හම්බ වෙනවා. මෙන්න මේක හම්බ වෙන්නේ අර වචනයට යම් විග්‍රහයක් වුණාද යම් කිසි නාම රූප විග්‍රහයක් ආවද මෙන්න මේක තුල පළපදියම් වෙනවා. ඇයි ඒක ඇත්තයි කියලා අරගෙන ඉවරයි. බුදුරණවහන්සේ අර පෙන්නපු පහුරකට උපමා කරපු ධර්මය හම්බෙලා නැහැ. පහුරකට උපමා කරපු ධර්මය. පහුර හදනකොට ඉඳලම යනකම දන්නේ පහුරක් කියලා. එතකොට එහෙමනම් මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මේ ලෝකේ විහාරික වචන තුලින් විග්‍රහ කරපු දේ පහුරක්මයි. මොකද මේ සියල්ලම ලෝකයේ තියෙන දේවල්. ලෝකයේ තියෙන දේවල් තියෙන අවිද්‍යාවෙන්. ඊතරවන ධර්මයේ බුදුරණවහන්සේ ලෝකයේ තියෙන දේවල් පාදක කරගෙන ඊතර වීම පිණිස යම් විග්‍රහයක් කළා. ඒ වචන ටික අරගෙන. ලෝකයේ වචන ටික අරගෙන. එහෙමනම් අපි මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්නකොට අපි අපට අලුත් වචන ටිකක් මේක. හැබැයි ඒක බුද්ධ කාලේ සමාජීය වචන. ඒ තුල අන්තර්ගත වචන ටික. ඒ වචන ටික තුල අර්ථයකුත් තියෙනවා. ඒ සමාජයේම අර්ථයක් තිබුණා. ඒ වචන තුල. හැබැයි අර්ථය අදාළ විදිහට අදාළ තැනකට ලස්සනට විග්‍රහයකින් ධර්මයක් ඉදිරිපත් කරා. ඒක නිසා තමයි අපි මේ විදිහට ඉගෙන ගන්න ඕනේ. ඒතර මේ සංස්කාර කියන කාරණාවේදී අපි විශේෂ දේවල් දැන් ඉගෙන ගන්න වෙනවා. පටිසම්පාද විග්‍රහ කරනවා. මොකද සංස්කාර කියන වචනේ ඒ කාලේ වචනයක්. සකස් කරනවා කියන සකස් කරගන්නවා සකස් වෙනවා කියන වචනේ. අපේ සිංහ අපි භාෂාවෙන් තේරුම් ගන්නකොට. දැන් උපදී කියන වචනයකටත් උපදී කියන එකත් කෙලස් ඔය සත්තුන්ට දරුවෝ හරක බාන වස්තුන්ට වට උපදී කියනවා. බුදුරණවහන්සේ උපදී කියලා කියනවා. ඒවටත් පෙන්නනවා මොකද ඒ වාචික සමාජාර්ථයනේ. ඊළඟට තවත් පෙන්නනවා උපදී තවත් විග්‍රහ කරලා. ඒ වගේ මේ සංස්කාර කියනකොට සමාජීය වචනයක්. එතකොට මේ සංස්කාර බුදුරු පෙන්නපු වචනයක් නෙමෙයි සමාජීය වචනයක්. බුදුරුවේ සංස්කාර වචනයෙන් ධර්මයක් පෙන්නවා. අර්ථය තුලින් ධර්මයක් පෙන්නවා. අදාළ අර්ථය අදාළ තැනට දාගෙන. පටිච්චසම්පාදේ කියන ගණන සංස්කාර වචනේ හම්බ වෙනවා. හම්බ වෙනවා කීප පොලකම. සංස්කාර හම්බ වෙනවා නාම රූප චේතනා හම්බ වෙනවා. ඊළඟ පටිච්චසම පංචීපාස්කන්ධේ සංස්කාර හම්බ වෙනවා. විවිධ තැන්වල සංස්කාර හම්බ වෙනවා. ඊළඟට පංචපාදලස්කන්ධ සංස්කාර හම්බ වෙනවා. මේ විදිහට විවිධ තැන්වල විවිධ විදිහට මේ වචනේ හම්බ වෙනවා. ඒක සමාජ වචනේ. හැබැයි ඒකට බුදුරජාණන් වහන්සේ අදාළ අර්ථයක් ධර්මයේ පෙන්වන්න කුළු ගැන්නුවා. ඒකට අදාළ අර්ථයක් ධර්මයේ පෙන්වීමට කුළු ගැන්නුවා. අන්න ඒ අර්ථය අපි ගන්න ඕනේ. එකේ එක අර්ථයක් තියෙන්නේ. නමුත් ඒ අර්ථයට අදාළ කරුණක් දහම්පරියාය පෙන්වන්න ඉස්මතු කරලා පෙන්වනවා. පංචපාස්කන්ධ සංස්කාර විග්‍රහ කරද්දී පෙන්වනවා එකම වචනේ එකම අර්ථය. නමුත් ඒකට වෙන විග්‍රහයක් දුන්නා. එතන සංස්කාර කියනකොට රූප සංචේතන, සද්ද ගන්ධ, පොට්ටබ්බ ධම්ම සංචේතන කියලා විග්‍රහ කළා. ඊළඟට සංකතං අபிසංකරන්ති තිබික්ක තස්මා සංකාරති උච්චති කියලා විග්‍රහ කළා. ඔදිරි සංස්කාරාර්ථයක් දුන්නා. එතකොට තවත් සංස්කාර විග්‍රහ කරා. සබ්බේ සංඛාර අනිත්‍ය සියලු සංස්කාරය අනිත්‍යයි කියලා විග්‍රහ කරා. එතකොට ඊතර පරයයකින් විග්‍රහ කරා මේ වචනේ අර්ථය. දැන් මේ වචනේ අර්ථය දුන්නේ යම් ධර්මයක් මතු කරගන්න මිසක් වචනාර්ථය තුළ සමාජීය වචනේ අර්ථය තුල හිර වෙලා ඉන්න නෙමෙයි. සමාජ වචන අර්ථය තුල Tamanට යමක් අහුණා කියලා වැඩක් වෙන්නේ නෑ අර උපාදානිය අහුණා වගේ තමයි. ඒ තුලින් පෙන්නපු අර්ථය යන්නට වෙනවා. ඊළඟ තවත් සංස්කාර විග්‍රහ කරා පුඤ්ඤාවි අපුඤ්ඤාවි ආනිඤ්ඤාවි කියලා සංස්කාර විග්‍රහ කරා. එතකොට මේ විදිහට බුදුරණාහි අදාළ තැනකට අදාළ සංස්කාර විග්‍රහ කළා. ඊළඟට බුදුරණාහි විග්‍රහ කරා පටිච්ච සමුප්පාදය තුළ සංඛාර කියන වචනය නිර්වචනය කරනකොට විභංග සූත්‍රයේදී පැහැදිලි කරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියලා වෙන එකක් විග්‍රහ කරේ නෑ එතෙන්ද. එතකොට ඒ සමාජීය වචනය තුළින් එතෙන්ද යම් අර්ථයක් කුළු ගන්නවන්න ඔන්න විග්‍රහයක් දුන්නා. එතකොට ඒක තව ආරණ්‍යයක් පාදක කරගෙනත් විග්‍රහ පෙන්නවා. මේකෙදි හම්බ විය යුත්තේ මෙන්න මේක. ඒ තමයි ඉමස්මින් සති ඉදන් හොති කියන අරණියා එක්ක අවිද්‍යාව ඇති කළ සංස්කාරයට. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නැති කළ සංස්කාර නැත්te සංස්කාර අවිද්‍යාව නිරුද්ධ වේ සංස්කාර නිරුද්ධ වේ කියලා බුදුරන් වහන්සේ යම්කිසි අවිද්‍යාවක් සහ යම්කිසි සංස්කාරයක් නිර්වචනය දුන්නද අන්නේ නිර්වචනයටයි ඒ ආරණ්‍යය ඉදිරිපත් කළේ අපට නැත්නම් මේ සමාජයේ හම්බ වුණේ භාෂාවේ පොදු අර්ථයට නෙමෙයි. සමාජීය භාෂාවේ අර්ථය අදාළ තැනට බුදුරණවහන්සේ ඉස්මතු කරා. එහෙනම් අපි බලන්නට ඕනේ ඒ අදාළ අර්ථය එතෙන්ද පෙන්නපු අර්ථය මොකද්ද කියලා. පටිච්චසමුප්පාද ද්වාදස අංගය විස්තර කරන තැන බුදුරණවහන්සේ සංකාර විග්‍රහ කරනකොට කොතනකවත් රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ පොට්ටබ්බ ධම්ම සංචේතනා විග්‍රහ කරලා නැහැ. ඒ කොතනකවත් සංකතං අபிසංකරොන් තීති බික්කවේ දස්මා සංඛාරාති උච්චිති කියලා විග්‍රහ කරලා නැහැ. මොකද මෙතන මේ වචනේ අර්ථය පෙන්වුවා නෙමෙයි අර්ථයෙන් ධර්මයක් පෙන්වුවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ඔක්කොම ඒකාද වචන. අපට උත් වචන වුණාට. එතකොට මේ වාචික අර්ථයෙන් ධර්මයක් වෙන්නවා. ඊළඟට කොතනකෝ බුදුරණවහන්සේ විග්‍රහ කරලා නැහැ පටිච්චසමුප්පාද ද්වාදසාංගයේ විග්‍රහ කරන තැනදී ද්වාදසාංගික හොඳට මතක තියාගන්න ඕනේ. හේතුඵල ධම මේ අර්ථයෙන් ධර්මයේ ඉස්මතු කරන්න පෙන්වන මේ ද්වාදසංගයේදී ඔය සංකතං අபிසංකාරෝති ඒ විග්‍රහය ඊළඟට සබ්බේ සංකාර කියන වචනේ දාලත් නැහැ. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි කියලා විග්‍රහ කළත් නැහැ. විග්‍රහ කරලා තියෙන එකම විදිහ තමයි කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියලා. වෙන විග්‍රහයක් කරලා නැහැ. මේ අර්ථයත් මේ අර්ථයෙන් ධර්මයේ කුළු ගන්නට හදන්නේ මේ. ඒ කියන්නේ මේක අපි බලන්නට ඕනේ මූලික බුද්ධ වචනේ එක්ක. මොකද එතනින් පස්සේ එන්න එන්න ප්‍රඥාව අඩු නිසා භාෂාවට හිර වෙලා භාෂාව තුළින් සමාජ වචනෙන් අර්ථකථන දීලා ඒ සමාජයේ තියෙන ඒ භාෂාවේ යම් අර්ථයක් තියෙනවා. ඒ අර්ථ ඔක්කොම එතෙන්ද දාලා පෙන්වන්න හදනවා. බුදුරජාණන් වහන්සේ එහෙම පෙන්වන්නේ නැහැ. අදාළ ධර්මයේ කුළු ගන්නන්න පෙන්නේ. එතකොට ඔබට નિરાයාසයෙන් වෙන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. පරිේමංසන සූත්‍රය ඉගෙන ගත්ත කෙනෙකුට ඒකේ තියෙන වණික් මේ සංස්කාර කියන එකට පුඤ්ඤාවි අපුඤ්ඤාවි ආනිඤ්ජාවි කියලා දාලා තියෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඒව හිතෙන්නේ පින්වතුනි ඒ ධර්මය අපි අපේ කෝණයෙන් බලපු නිසා. ඒ කියන්නේ අපි දැන් අහලා තියෙනවනේ මොනවා හෝ දෙයක්. ඔන්න ඕක ගන්න යනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඒ තමයි දැන් අපි හිතමු පොදු දෙයක් පාත්‍රයක් පාත්‍රයක් ඔන්න ඔබ දකිනවා. එතකොට අපි බෞද්ධ අය හැටියට පාත්‍රයක් දකිනවා. පුංචි දරුවෙක් සුදු ජාතික පුංචි දරුවෙක් පාත්‍රයක් දකිනවා. සර්පෙක් පාත්‍රයක් දකිනවා. ඊළඟට අපි හිතමු ස්වාමීන් වහන්සේනම පාත්‍රයක් දකිනවා. එතකොට මේ පාත්‍රයේ ඔක්කොම දකිනකොට ඔක්කොටම පේන්නේ එකක්. දෙකක් පේන්නේ එකක් පේන්නේ. එකම එකයි පේන්නේ. හැබැයි එකම එකක් පේනුනට අර ස්වාමීන් වහන්සේට නම් ආයේ ඒකට නිර්වචනයක් දෙන්න දෙයක් නැහැ. ඒක අත්විදිනවා. ඒ කියන්නේ දානේ වළඳනවා එකයි. මේක දානේ වළඳන දෙයක් කියලා නිර්වචන දෙන්න දෙයක් නෑ අත්විදිනවා ඒක. ඔබට බෞද්ධ වෙච්ච අයට ඒක දැකපු ගමන් හම්බ වෙනවා තමන්ගේ කෝණයට එක්ක පාත්‍රය කියලා කියන්නේ දානේ වළඳන එක කියලා. එතකොට ඒ හම්බ වෙච්ච දේ තුළ නිවැරදි අර්ථයට හම්බ වුණා. හැබැයි අත්විඳින්නේ නැහැ. අත්විඳින්නේ ස්වාමීන් වහන්සේ විතරයි. ඒ ධාරි වළඳනවනේ. බෞද්ධ අයට අත්විඳීමක් නැහැ. හැබැයි ඒ පේන දේ තුළ නිවැරදි අර්ථය හම්බ වෙනවා. අර සුදු ජාතික පුංචි දරුවට හම්බ වෙනවා වලනක් කියලා. මුට්ටියක් කියලා. හැබැයි පිරෙන දෙයට එයාට පෙරුණෙත් අර බෞද්ධයට පේන දේම තමයි වෙන දෙයක් නෙමෙයි. එකම දේ පෙරුණේ. හැබැයි යාට ඒ පෙන්න දෙයට අර්ථයක් හම්බ වෙනවා මේක මුට්ටියක් කියලා. හැබැයි වැරදි. තමන්ගේ කෝණෙන් හරි. තමන්ට ගැලපුණා. ඒ තමන් මනින මිම්මෙන්නේ හම්බුනේ තමන්ට ගැලපුණා. එවනට අර්ථය වැරදි. සම්පූර්ණයෙන් වැරදි. හැබැයි තමන් කෝට හරි. ඊළඟට සර්පයාට හම්බුණා එයාගේ ගේ කියලා. නැත්නම් එයාගේ තුමහ වගේ දෙයක්, වාසස්ථානීය වගේ දෙයක් කියලා. හැබැයි ඒක ඒ හම්බෙච්ච දේ තුල අර්ථය වැරදි. හැබැයි තමන්ගේ කෝණෙන් හරි. තමන්ට හම්බෙච්ච දේ එක. ඔන්න ඔය විදිහට පින්වතුනි මේ ලෝකයා දකින කෝණයක් තියෙනවා. ඒ කෝණයට තමයි ඔක්කොම ගලපන්නේ. ඇත්ත හම්බෙන්නේ ඇත්ත හම්බෙන්නේ ඒ ඇත්තදේ ඒ විදිහට බලන කෙනාට විතරයි. අන්‍ය වගේ අපටත් මේ ධර්මය ඉගෙන ගන්නකොට අපි අපි කෝණෙන් ඒව බලනවා. බුදුරන් වහන්සේ එතන මොකද්ද කුළු ගන්නවල අර්ථ ගන්නවල ධර්මයේ ඉස්මතු කරේ කියලා බලන්නේ නෑ. අපේ ගැලපෙන කෝණයෙන් බලනවා. හරියට සුදු ජාතික පුංචි දරුවා වළඳ වගේ දැක්කා පාත්‍රේ. සර්පයා තමන් වාසස්ථානීය කරන්න සුදුසු මේ මේ දෙයක් හැටියට දැක්කා මේ ඒක අන්නේ වගේ අපිත් දකිනවා අපේ කෝණින් එක දකිනවා බුදුරණවහන්සේ අර්ථ ගන්න පුදී බලන්නේ. එතකොට පරිමාන්තන සූත්‍රය බලනකොට අපි හොඳට බලන්න වෙනවා මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. සංයුත්තනිකාය දෙකේ පරිමාන්තන සූත්‍රය. අපේ කෝණින් බලලා හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ කියපු දේ මොකද සමාජයේ විග්‍රහයක් තියෙන්නේ වචන විග්‍රහයක්. ඒක බුදුරණවහන්සේ එතනින් එතන මොකක්ද අර්ථ ගැන්වුවේ කියලා බලන්නට ඕනේ. ධර්මයේ ඉස්මතු කරගන්න. එතන බුදුරණවහන්සේ ක්‍රමානුකූලව මේ නුවණින් විමසන්න විමසන්න කියලා කියනවා. පරිමාංශනය කරන්න ඥානය ඇතිවීමට අවබෝධයට පරිමාංශනය කරන්න කියලා පටිච්චසමුප්පාද විග්‍රහ කරනවා. මුලින් ඉඳලම පටන් ගන්නකල. ජරා මරණයෙන් ඉඳලා ජරා මරණයට හේතුව මොකද්ද? කුමන දෙයක් හිතින් ජරා මරණය හට ගන්නවද කියලා මේ ආර්ය න්‍යාය විමසන විග්‍රහය පරිවර්තන සූත්‍රේ පටන් ගන්නවා බුදුරණවහන්සේ. ඊළඟට අපි ගොඩාක් කතා කරා මේ පටිච්චසමුප්පාදය පිළිබඳව කතා කරනකොට මුලිය පගුණ සූත්‍රයෙන් පාදක කරගෙන මේක තව කෙනෙක් කරන දෙයක් පුජ්‍යලයේ කරන දෙයක් නැත්නම් කවුද කරන්නේ කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් වැරදි එහෙම එකක් නෙමෙයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ ඒ ආර්ය න්‍යාය තුලින් අනාත්ම බව කුළු ගැන්වෙනවා මෙතන පුජ්‍යලත්වය කියන එක වැරද්ද බව සාක්ෂාත් වෙන විග්‍රහයක් පෙන්නනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ඒ නිසා ඒ අර්ථ ගන්නන අර්ථයේදී මේක තව කෙනෙක් කරනවා කියන කාරණාව යෙදෙන්නේ නැහැ කියලා අපි පැහැදිලි කරගන්න දෙන මුලීපග්ගුණ සූත්‍ර ආදී තුල මේකෙන් නුවණ වර්ධනය වෙන නිර්වචනයක යෙන්න ඕනෙත් කියන එක එතකොට ඔන්නෝක පරිමාසන සූත්‍රය පැහැදිලි කරගෙන එනවා. කොහොමද මේ ජරා මරණයට හේතුව මොකද්ද? ජරා මරණයේ පත්‍ය මොකද්ද? ජාතිය පත්‍යෙන් අන්න ඔය ඔය හේතුවෙන් මේක හට ගන්නවා කියලා ඔන්න ඔය නුවණ විග්‍රහ කරගෙන එනවා. ජාතියට හේතු හොයාගෙන එනවා. භවය. මේ විදිහට මේ අර හේතුඵලයක් හොයාගෙන විග්‍රහයක් බුදුරණවහන්සේ මේ විමර්ශනය කරනට පෙන්නනවා. භවයට උපාදානය උපාදානයට තණ්හාව එතකොට මේ මේ ආරණ්‍යයත් එක්ක ගැළපෙන විදිහේ ඒ කාලේ විවහාර වෙච්ච භාෂාව දාගෙන ඒ භාෂාවේ අදාළ අර්ථය කුළු ගන්නවමින් ඉදිරිපත් කරගෙන යනවා. එයිදilla තණ්හාව ස්පර්ශය ඊළඟට වේදනාව ආයතන නාම රූප විඥාන ඕ විග්‍රහ කරන් එනවා මේ හේතුඵලය ආරණ්‍යයත් එක්ක. විඥාණයට හේතුව සංස්කාර ඒකත් විග්‍රහ කරගෙන එනවා. සංස්කාරට හේතුව අවිද්‍යාව. ඔකත් මේ හේතුඵල එක්ක ඔක විග්‍රහ කරගෙන ඇවිලිලා ඔන්න අවිද්‍යා අශේෂ විරාග නිරුද්ධ වෙච්ච රහතන් වහන්සේ ගැන කතා කරනවා. දැන් ඔන්න මුලින් ඉඳලා ක්‍රමානුකූලව පටිච්චසමුප්පාද විග්‍රහ කරගෙන ඇවිදිලා අවිද්‍යාවෙන් මේක සකස් වෙනවා කියලා විග්‍රහ කරගෙන ඇවිදිලා මේ ආරණ්‍යය පෙන්වලා දීලා අර්ථයක් පෙන්වලා දීලා අවිද්‍යාව දුරු වීම අරහත්ය කියලා ඔන්න පැහැදිලි කරලා ඉවර වෙලා ඔය පටිච්චසමුප්පාද විග්‍රහ කරා මේ අරහත් දක්වා විග්‍රහ කරා ඒ පරිමාසසුත් එහෙම ලස්සනට විග්‍රහ කරලා අරහත් දක්වාම විග්‍රහ කරලා ඉවර වෙලා ඔන්න තව විග්‍රහයක් කරන්න පටන් ගන්නවා. ඒ තමයි අවිජ්ජා ගතෝයන් පුරිස පුද්ගලෝ. අවිජ්ජා ගතෝයන් භික්කවේ පුරිස පුද්ගලෝ. මහණෙනි අවිජ්ජා සහගත පුරිස පුද්ගලයා. දැන් අර කලින් විග්‍රහ කරගෙන ආව පටිසමුප්පාදයක් එක්ක ඒ වාචික අර්ථයක් අදාළ අර්ථය පාදක කරගෙන ධර්මයක් ඉස්මතු කරමින් නිවීම දක්වා මගක් කලින් විස්තර කරගෙන ආවා අවිද්‍යා නිරෝධය දක්වා විග්‍රහ කරගෙන ආවා. හට ගැනීම අවිද්‍යාව සහ ඒ ලෝකයෙන් ඈතර වෙන මගක් විග්‍රහ කරගෙන ආවා බුදුරජාණන් වහන්සේ මුල ඉඳලා. ඈතර වෙච්ච කෙනා ගැන කතා කරා අවිද්‍යාව නිරෝධ වෙච්ච රහතන් වහන්සේ. ඔන්න ඒ ඈතරීමත් කතා කරලා ඊළඟට තව විග්‍රහයක් කුළු ගන්නනවා බුදුරජාණන් වහන්සේ. අවිජ්ජා ගතෝයම් භික්කවේ පුරිස පුද්ගලෝ මහණෙනි අවිද්‍යා සහගත පුරිස පුද්ගලයා එතකොට මේ දැන් පුරුෂ පුද්ගලයෙක් හම්බෙන්නේ කොහෙද? ඒක ලස්සන පැහැදිලි වෙනවා බහාර සූත්‍රයේ සත්ත්ව සූත්‍රයේදී. පුද්ගලයා සත්වයා කියන්නේ කොහොමද? තණ්හාව ඇතිතන. ඒකට කියනවා සසර කියලා. තණ්හාව ඇති තැන ඒක දැන් මේ ධර්මයේ ප්‍රායෝගික දෙයක් නේ ප්‍රතිඋපන්න වූ දෙයක් නේ එතකොට ප්‍රායෝගිකව තණ්හාව ඇති තැන දෙන විවහාරය තමයි පුජ්‍යලයා පුරුෂයා සත්වයා කියන්නේ එතකොට මේ සත්වයා පුජ්‍යලයා ඔන්න එතකොට ඒක ලෝකේ මේ අවිද්‍යාව සහගත ලෝකේ තණ්හාවෙන් යුක්ත ලෝකේ පදනම විග්‍රහ කරා ඒ පදනම එතකොට මේ බුදුරණවහන්සේ මුලින් ඊතර වන ධර්ම විග්‍රහ කරා ලෝකෝත්තර ලෝකයෙන් ඈතර වෙන දහම. අවිද්‍යාව නිරෝධයෙන් ඈතර වෙන දහම විග්‍රහ කරා. ඊළඟට දැන් මේ ලෝකයේ තුල තියෙන දෙයක් ඔන්න විග්‍රහ කරන්න ගන්නවා. එතකොට ලෝකයේ තුල තියෙන දේ පැහැදිලි කරලා පෙන්නනවා මොකද්ද මේ කියන එක. ලෝකයේ පැවැත්ම. එතකොට මේ ලෝකයේ පැවැත්මත් යම් ලෝකයේ පැවැත්ම තියෙන ඇත්ත පැහැදිලි ඇත්ත පැහැදිලි කිරීම. දැන් අපි දන්නවනේ විද්‍යාව කියන්නේ ඇත්තයිනේ. විද්‍යාව කියන්නේ සත්‍යයක්. ඒ සත්‍ය ලෝකයේ සත්‍යයක්. ඒ නිසා තමයි අපට මේ ප්‍රයෝජන තියෙන්නේ. නැත්නම් ඒක වැරදි නම් ඒක බොරුවක් නම් කිසි ප්‍රයෝජනයක් ගන්න බෑනේ මේකේ. ඒතකොට ඒක සත්‍යයක්. ඒ වගේ තව වෙයි ලෝකේ සත්‍ය තියෙනවා. හැබැයි ඒක ලෝකේ තුල මිසක් ඊතර වීමක් නෙමෙයි. ඒ සත්‍ය කොච්චර දැක්කත් ඊතර වන්නේ නැහැ. ඒතර බුදුරණවහන්සේ පරිමාසන සූත්‍රයේ ඊතරවන ධර්මයක් පෙන්නලා ඊළඟට ඔන්න පෙන්නනවා මේ සත්‍යයක් ඒත් පෙන්නන්නේ. හැබැයි ලෝකේ සත්‍යය. ඒ තමයි මේ අවිද්‍යාව සහගත පුරුෂ පුද්ගලයා. නම් පටිච්චසමුප්පාදේ කතා කරනකොට අර මොළියපගුණ සූත්‍රය පැහැදිලි කරා ලෝකෙන් ඈතර වීමක් හම්බ වෙන තැනදී ඈතර වීම විග්‍රහය හම්බ වෙනකොට ලෝක විග්‍රහය ඉක්මවනවා. එතන අර පුද්ගලයෙක් කියන කෙනෙක් කියන කතාව විවහාරයේ යෙදෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කළා. ඒක යෙදෙන්නේ නැහැ. ඒක යෙදුනොත් වැරදි. එහෙනම් බුදුරණවහන්සේ ඊතරවන ධර්මයේ කුළු ගන්නපු අදාළ වාචික අර්ථයක් දුන්නද අදාළ විග්‍රහය දුන්නද ඒකට දාන්නේ නැහැ. එහෙම නැතුව විග්‍රහය තමයි මේක දැන් පැහැදිලි කරන්නේ ලෝකයේ පැවැත්මේදී. ඔන්න අවිජ්ජා ගතෝයම් වික්‍රේ පුරිස පුද්ගලෝ. ඒ කියන්නේ එතකොට මොකද්ද ලෝකයේ සසර යන පුජ්‍යලිය කියන්නේ මේ දැන්. ඊතරවන ධර්මයක් නෙමෙයි දැන් කියන්නේ. පුජ්‍යලිය ගැන. අරක ඊතරු දා විග්‍රහ කරලා ඉවරයි. පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති. පුණ්‍ය වූ සංස්කාර අபிසංස්කරණය කරනවා. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංස්කරොන්ති. අපයෝන්‍ය වූ සංස්කාර අபிසංස්කරණය කරනවා. ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරොන්ති. ආනෙන්ජ සංස්කාරය අபிසංස්කරණය කරනවා. දැන් අර මොළීපග්න සූත්‍රය පැහැදිලි කරලා පෙන්වුවා ආරණ්‍යය පැහැදිලි කරනකොට පටිසමුප්පාද විග්‍රහයේදී ඔය කතාව ඔක්කොම වැරදි කියලා. පටිසම්පාද විග්‍රහය. දැන් එතකොට එනම් මේ විග්‍රහ කරන්නේ පුජ්‍යල විග්‍රහයක්. මුලින් පටිසම්පාද විග්‍රහ කරා දැන් මේ පුජ්‍යල විග්‍රහයක්. ඒ භාෂාවෙන් ඒ සමාජීය භාෂාවෙන් විග්‍රහ කරනවා. ඊළඟට විග්‍රහ කරා අවිජ්ජාගත යම් පුරුෂ කුල පුඤ්ඤංචේ සංකාරං අවිසංකරවතු පුඤ්ඤුපකං ගෝති විඥාන. අන්න විඥාන ඊටම බැස ගන්නවා. මේ කාගේද? අවිද්‍යාසහගත පුරුෂ පුජ්‍යලයාගේ. එතකොට පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා අදාළ සංස්කාරය පුඤ්ඤා පුඤ්ඤානි සංස්කාර කරනවා. ඊට අදාළ විඥානි බැස ගන්නවා. දැන් අපි දන්නවනේ යාදි සංගපතේ වීජාගතාදි සංගරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීති පාපක යමද්ද අපුරන්නේ අස්සන්න ඊට අනුව. එතකොට යම්කිසි පුජ්‍යලයේ පුණ්‍ය කර්මයක් කරොත් ඔහුට පින් නිපාක ලැබෙනවා. ඊට අදාළව ඒක වර්ධනය වෙනවා. කුසල් විපාකයක් කරොත් ඊට අදාළ එක එදම් සසර යන පුජ්‍යලයා, මිනිස්සයා, සත්වයා එක ලෝකේ අර ඊතර වෙන දහම එකම වචන විග්‍රහ වෙනස් කරලා ධර්මයක් ඉස්මතු කරා බුදුරණවහන්සේ. ඔන්න ඔය ටික පරිමර්ශන සූත්‍රය පැහැදිලි කරනවා. අර පාත්‍රයේ තිරිසන් සතා දකින්න කෝණේ බලන්නේ නැතුව පාත්‍රයේ සුදුජාතික දරුවා බලන කෝණේ බලන්නේ නැතුව ඒ ඒකේ සැබෑ අර්ථය දන්වලදන එක. සැබෑ අර්ථය ඉස්මතු වෙන විදිහ බලන්න වෙනවා. තමන්ගේ කෝණේ අයින් කරලා බුදුරණවහන්සේ කියපු කෝණේ. එතකොට අන්න ඒකේ අර්ථය එනවා. එතකොට එහෙනම් එතන විග්‍රහ කරලා පෙන්නුවේ පටිච්චසමුප්පාදේ සංඛාරය විග්‍රහ කරනකොට ආරණ්‍යය පාදක කරනකොට පුඤ්ඤා පුඤ්ඤාණජ විග්‍රහ කරේ නෑ. එතන විග්‍රහ කරේ කාය වචී චිත්ත සංස්කාර එක. අර්ථ විග්‍රහ කරේ ලෝකයට. එකට ලස්සන පැහැදිලි වෙනවා. ඊළඟට තමයි මේ කාය වචී චිත්ත සංකාර විග්‍රහ කරනකොට මේ දැන් අපට නම් ඔක්කොම කියලා හිතෙනවනේ. සියලු කාය සංකාර, සියලු වචී සංකාර, සියලු චිත්ත සංස්කාර කියලා. හැබැයි බුදුරණවහන්සේ ඒක විග්‍රහ කරන්නේ ඒක වචනේ. එකක් විතරයි විග්‍රහ කරන්නේ. කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ කියලා ඒක වචනෙන් විග්‍රහ කරන්නේ. එතකොට අපි ඒකත් බලන්න වෙනවා. එහෙනම් ඇයි එහෙම විග්‍රහ කළේ දැන් මේ අර්ථයක් පුළු ගන්නන්න නෙමෙයි කියන්නේ. දහමක් ඉස්මතු කිරීමට නෙමෙයි බුදුරණවහන්සේ ඒ කාලේ වචනේ භාවිතා කළා මේ කියන්නේ. ඇයි එහෙම භාවිතා කළේ? ඒක වචනයක්. මොකද ඒක වචනේ භාවිතා කරලා ඊළඟට ලොකු විග්‍රහයක් තියෙනවා. දැන් කායික ක්‍රියා කියලා කියනකොට කායික ක්‍රියාවක් කරන්නේ පුජ්‍යලයක්. වෙන කෙනෙකුට කයින් කරන්න බෑනේ ක්‍රියාව. ඔටෝ වෙන්නේ නැහනේ. පුජ්‍යලයක් කරන්නේ. වචන කතා කරන්නේ විතර්ක කරලා පුජ්‍යලයක්. හිතන්නේත් පුජ්‍යලයක්. එතකොට ඒ කයින් ක්‍රියා කරන වචන කතා කරන හිතනවා කියන කරුණු ටික යෙදෙනකොට එතන ආයතන ගොඩනැගිලා ආයතන පාදක කරගෙන පුජ්‍යලියෙක් සිතින් කයින් වචන ක්‍රියාත්මක කරන්නේ. දැන් ඇහෙන් රූපයක් දකිනකොට ඒ ඇහෙන් රූපය දැකීම මුල් කරගෙන මොකද කරන්නේ? කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා කරනවා. දැන් අර චප්පානක සූත්‍රයේත් එක ලස්සනට පැහැදිලි වෙනවා මේ ආයතන හය පාදක කරගෙන ඒ ආයතන හය මුල් කරගෙන තමයි අර කයෙන් වචනෙන් මනසින් ක්‍රියාවක් කරන්නේ. එයාට සුගතියට හරි දුගතියකට හරි හොඳ හරි නරක හරි මොනවා හෝ ප්‍රිය වූ මිහිරි කියලා හිතනකොට දැන් වන හොඳයි කියලා හිතනකොට ඒක කියා ගන්න ඕන විදිය කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා කරනවා අයින් කරන්න ඕන විදිය කරනවා එතකොට මේ ආයතනයක් ගොඩනැගිලා ඒ ආයතනේ පාදක වෙලා තමයි පුද්ගලයේ කරන ක්‍රියාවක් ඔස්සේ තියෙන්නේ හැබැයි දැන් පටිච්චසමුප්පාද විග්‍රහ කරනකොට ඒ සංස්කාර වලින් පස්සේ තමයි ඒ විග්‍රහයේදී පෙන්නලා දෙන්නේ මේ නාම රූප සලායතන වේදනාව ඊළඟට භවය උපාදාන ඒ පස්සේ විග්‍රහ කරලා පෙන්නනවා. නම් අර කායික ක්‍රියා විග්‍රහ කරන අපි දැම්මුත් උතෙන්ද දැන් කෙනෙකුට මනසින් අපිට මානසික ක්‍රියාව මනසින් වෛරය කරාට පස්සේ ඔන්න මනස හට ආරම්භ තියෙනවා. ඔන්න උපාදාන වෙලා තියෙන ඊට පස්සේ දැන් සාමාන්‍ය අපි දන්නවනේ උපාදානය විරකර උනාට පස්සේ කරගන්න දැන් අපේ කෝණින් වුණත් අපි සාධාරණ කෝණින් බැලුවත් අපි දන්නවනේ තණ්හාව ඇති වෙලා උපාදාන ඇති වෙලා වෛරය ඇති වෙලා ඒ කියන්නේ හිතට ඔන්න ඕවා ඔක්කොම ඇතුළට පස්සේ මානසික වෛරයේ තරහා කියන එක ඉන්නේ දැන් අපි එතන දැම්මොත් මානසික ක්‍රියාව කියලා එතකොට අර මානසික ක්‍රියාවෙන් පස්සේ තමයි ඔන්න මොකද්ද අර ආයතන ටිකේවත් හටගන්නේ දැන් ඔන්න අපි අපේ කෝණයට මේක කඩා ගන්නවා. ඕක අතීත සංස්කාර කියලා. හැබැයි අපි පැහැදිලිව කතා කරා බුදුරණවහන්සේගේ ධර්මයේ ඔහොම එකක් නැහැ. වර්තමානයේ ප්‍රතිඋපන්නය තුළම ওই 12ම කතා කරනවා අතීතයට වෙනම ණය පැමුණවනවා අනාගතයට වෙනම ණය පමුණවනවා වර්තමානයේට ওই 12ම කතා කරනවා අංග 12ම අතීතයට කඩන්නේ නැහැ තුනකට කඩන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ප්‍රතිඋපන්නයෙන් විග්‍රහ කරනවා මොකද අතීතය කියන්නේ කල්පනාවක්. දකින්න බෑ ඒක. ධම්මේ ඥානය ඇති කරගන්න බෑ ඒක. කොච්චර ගියත් අතීතයට යනකොට යනකොට ඊළඟ ජීවිතේ යනකොට ආයෙත් අවිද්‍යා සංකාර අතීතය වෙනවා. ඔක දකින්න පුළුවන් දෙන්නේ මානසික සංකල්පය. අපි ඒක තව දෙයක් අර්ථකථනය කරගන්න ඒක අර මානසික කර පුඤ්ඤ පුඤ්ඤ කර්ම මානසික ක්‍රියා කායික ක්‍රියා කියලා අර්ථකථනය කර ගැනීමට අපි මේක අතීතයේ දෙයක් කියලා දාගන්නවා ඊට පස්සේ. අර ධර්මයේ තව තව ඈත් වෙනවා. බුදුරණවහන්සේ වෙන්න විග්‍රහයෙන් තව තව ඈත් වෙනවා. අය අපි දන්න දෙන්නේ මේ දාගන්න හදන්නේ. එතකොට එහෙනම් මේ කායික වාචික මානසික කාර්යය කියලා දැම්මම සම්පූර්ණයෙන් වලදිනවා. එතන බුදුරණවහන්සේ පෙන්නවා ඒක වචනෙන් අර්ථයක්. එච්චරයි. කුළු ගන්නවන්න ධර්මයක් කුළු ගන්නවන්න. ගොඩාක් විග්‍රහ කරේ නෑ. කායික වාචික මානසික ක්‍රියා විග්‍රහ කරේ නෑ. ඒක විග්‍රහ කරනවා නම් සම්පූර්ණ මෙතනින් පස්සේ කතා කරන්න දෙයක් නැහැ නේ. අනික කායික වාචික මානසික ක්‍රියාව තියෙන පුජ්‍යලයකට වෙන කාටවත් නෙමෙයි. ඒතර පටිසම්පාදේ ඒක අදාළ නැහැ. අන්න ඒක කතා කරනවා අර පරිමාසන සූත්‍රයේ පටිසම්පාද විග්‍රහ කළා ඊට පස්සේ පුජ්‍යලයා කියලා වචනේ දාලම අවිද්‍යා අවිද්‍යාගත යම් වික්‍රි පුරුෂ පුද්ගලෝ කියලා කතා කරනවා. එතකොට එතනේ පරියය කතා කරා. ආරණ්‍යය ලෝකෝත්තර ලෝකෝත්තර ලෝකයෙන් ඈතර වෙන මඟ. ලෝකයේ මඟ නෙමෙයි ඈතර වෙන මඟ. දැන් පුඤ්ඤා පුඤ්ඤාණංජ කර්ම කර කර යන මඟ ලෝකයේ මඟනේ. ලෝකයේ පැවැත්මයි. අවිජ්ජාගතෝ අවිජ්ජා අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන සන්දාවිතං සංසරිත. ඔන්න ලෝකයේ යන මඟ. ඒතර අවිජ්ජාගතෝ යම් පුරුෂ පුද්ගල පුඤ්ඤංචේ සඳහන් නිබ්බේධක සූත්‍රය ලස්සනට පැහැදිලි කරන මේ කර්මයේ ඔස්සේ විපාකේ සකස් වෙලා ඇති. ඒක ලෝකයේ යන මඟ. බුදුරණා සිග්‍රහ කරේ ලෝකෝත්තර මඟ. ඒතකොට ලෝකෝත්තර මඟට ලෝකේ විග්‍රහය දාගෙන හරියන්නේ නැහැ. ඒක බුදුරණවහන්සේ පෙන්න විග්‍රහයට යන්න වෙනවා. එහෙනම් මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන විග්‍රහය නෙමෙයි විග්‍රහ කරන්නේ. ඒක වචනේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා දැම්මොත් සම්පූර්ණයෙන් වර්ධිනවා. බුදුරණවහන්සේම කියලා නැහැ. අපි තව සූත්‍රයකින් බලමු. මේක තමයි සංචේතන සූත්‍රය. ඊළඟට මම ගිය කතා කරා කලින් සැරේ ඊළඟට හත්තු පාදෝක්ම සූත්‍රය විග්‍රහය තියෙනවා. අතක් ඇති කල්හි එසවීමක් කියලා එකක් තියෙනවා. ඔන්න එතකොට අත ඔසවනවා. ඒක සිදු වෙනවා. හැබැයි ඔසවන්නේ ඇති කල්හි. කකුලක් ඇති කල්හි ඇවිදින්නේ. ඉස්සලා ඇති කල්ලි කියලා ගැනීම තියෙනවා. ඊළඟටයි ඇවිදින්නේ. අන්න වගේ ලස්සන විග්‍රහ කරනවා කායේවා වික්කවේ සති කාය සංචේතන හේතු uppajjati ajjatan sukha dukkha කයක් ඇති කල්හි කාය සංචේතනාවෙන් ආධ්‍යාත්මික සැප දුක් හට ගන්නවා. මේ ඔක්කොම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. කයක් ඇති කල්ලි කියලා විග්‍රහ කරේ ඇති කල්ලි කාය සංචේතනා කරනවා. අර අත ඇති කල්ලි උස්සනවා. වචන ඇති කල්ලි වචී සංචේතනා කරනවා. අන්න ආධ්‍යාත්මික සැප දුක් හටගත්තා. මන ඇති කල්ලි මනෝ සංචේතන කරනවා. ආධ්‍යාත්මික සැප දුක්කට ගත්තා. එතකොට මේ ඇති කල්ලි කියන විග්‍රහයක් පැහැදිලි කරා බුදුරණවහන්සේ. ඊට පස්සේ ක්‍රියාව පැහැදිලි කරා. ක්‍රියාවෙන් සැප දුක් ගැන පැහැදිලි කරා. එතකොට මේ සැප දුක කියලා හටගත්ත පුද්ගලයෙකුට අපි පටිසම්පාද කියන ගත්තා වේදනාව විග්‍රහ කරනකොට බුදුරණවහන්සේ පටිසම්පාද දවාදසංගයේ සැප දුක් දාලා නැහැ. චක්කු සම්පස්සජාති වේදන ටික දාලා තියෙන්නේ. එතකොට පුජ්‍යලයක් සැප දුක් විඳිනවා කියන කාරණාව අර්ථ ගන්නකොට අන්න සංඛාර කයින් වචනෙන් මනසින් ක්‍රියා කරා. මොකද කයින් වචනෙන් මනසින් ක්‍රියා කිරීම කියන කාරණාව පටිච්චසමුප්පාද ඇතුළේ දාලා නැහැ. දැම්මනම් ඒක පුජ්‍යල ක්‍රියාකාරීත්වය. හැබැයි කයක් ඇතිකල්ලි කියන බව නිර්වචනය කරා. සංඛාරයේදී ඇතිකල්ලි ඒක වචනෙන් විග්‍රහ කරා. වචනයක් ඇතිකල්ලි ඒක වචනෙන් මනසක් ඇතිකල්ලි ඒක වචනෙන් විග්‍රහ කරා. ඔන්න ඔය විග්‍රහයත් එක්ක තමයි අපට යන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාව මේ ඇතිකල්ලි කියන එක හම්බ වෙන්න අපට ඒ ආරණ්‍යයත් එක්ක අනිවාර්යෙන් අවිද්‍යාව පදනම අවිද්‍යාවේ හේතුව හොයන්න වෙනවා. අවිද්‍යාව ඇතිකල්ලි තමයි සංඛාරය ඇති උනේ. අවිද්‍යාව ඇතිතන සංඛාරය ඇති උනේ. එහෙනම් සංස්කාරය හරියට හම්බ වෙන්නේ අවිද්‍යාව කියන න්‍යාය හම්බවීමත් එක්ක ආර්ය න්‍යාය විග්‍රහ කරනවා. හැබැයි අවිද්‍යාව එක්ක හම්බ වෙන්නත් බුදුරණවහන්සේ සංස්කාරයේ ඒ පටිච්චසමුප්පාදය තුළ යම් අර්ථයක් කුළු ගන්නලා පෙන්නනවා. ඒකටයි හම්බ වෙන්නේ. අපට හිතේ අර්ථය නෙමෙයි. සංස්කාරක අපි දන්න ඔක්කොටමනේ මොකද මේ දැක්ම දැකීම එකක් ලෝක පැවැත්ම තියෙනවනේ ගොඩාක් දැන් අපට ලෝකයේ පැවැත්ම එකක් නම් ඔක්කොම මේකට කියන්නේ මේකට මේ නානත්ත් කාය නානත්ත් සංඤී ලෝකයක් නෙමෙයි. මේ එක එක දේවල් මේ ලෝකේ තියෙන්නේ. ඒක ලෝකේ වචනෙන් දුන්නේ. එතන එකක් නෑ. අපි අර දකින්නේ එකකට යොමු වෙන නිසා එකම දර්ශනයකට යොමු වෙන නිසා අපි ඒකට ඒකට යද්දි මුලින්ම දාගන්න මේ ඔක්කොම වචන වලින් එකක් නේ කියවෙන්නේ කියලා. අපි ප්‍රතිපදාව කියන්නේ යන්නේ නෑ නුවණ වර්ධනය කරගෙන යන්නේ මේ සංස්කාර ගත්තාම අර එකකට නෙමෙයි ඔක්කොම කියන්නේ කියලා අපි මේකට දාගන්න හදනවා එකම අර්ථයක්. හැබැයි බුදුරන් වහන්සේ මේ ලෝකීය අර්ථයක් මේ විග්‍රහ කරේ කියලා අපි හිතන්නේ නැහැ. ලෝක විවහාරයකට විවහාරයක් එකයි මේ දුන්නේ කියලා හිතන්නේ නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ සංස්කාර විග්‍රහය දුන්නේ සංස්කාරයේ පළපදියම් වෙන්න නෙමෙයි වචනේ හොයාගෙන යන්න නෙමෙයි ඒ ඒ අදාළ අර්ථය තුලින් ආරණ්‍යය පෙන්නලා ලෝකෝත්තර මගක් සංස්කාර කියන වචනේ ලෝකීය වචනය. ඕකිනුත් ඊතරවන්නයි මගක විදුන්නේ බුදුරන් වහන්සේ. ඔය පටිසම්පාද විග්‍රහයේදී. එහෙමනම් ඔන්න ඔය ආරණ්‍යය හම්බෙන විදිහට අවිද්‍යාව ඇතිතන සංස්කාර ඇත කියන එක ගන්න ඔන්න විග්‍රහයට අපට යන්න වෙනවා. එතකොට මේ අවිද්‍යාව හේතු කරගෙන අවිද්‍යාව පත්‍ය කරගෙන සංස්කාරයක් කයක් වචනයක් හිතක් ඇති බව ගොඩනගුණහම ඇති දේ තුල පැවැත්මක් පිළිබිඹුවක් හම්බ වෙනවා. ඒකේ විග්‍රහයක් තියෙනවා. ඇති බව හම්බ වුණාම ඇති දේ තුල පිළිබිඹුවක්. අපි දන්නවා පටිච්චසමුප්පාද සමහර කතා කරන දැන් නාම රූප විඥාන එක්ක පටන් ගන්න කතා කරනවා. පොත පිළිබිඹුවක් හම්බ වෙන්නේ නාම රූප විඥානේ. හැබැයි පදනමක් එක. පදනම නැතුව නෙමෙයි. අපි ඔක් කතා කරා ගිය සැරේ. අර වේදිකා නාට්‍යයක උදාහරණය අරගෙන කාන්තාවක් හැටියට රඟපාන පිරිමියෙක් වෙනවා. හැබැයි යා පිළිවිඹුව තියෙන්නේ පිරිමියෙක් හැටියට නෙවෙයි කාන්තාවක් හැටියට. දැන් කාන්තාවගේ චරිතය නිරූපණය වෙනවා. හැබැයි කාන්තාවගේ චරිතයක් නිරූපණය වෙච්ච දේ තුළ අපට ඒ ඒ නිරූපණය වෙච්ච චරිතයේ අර්ථය අපට කුළු ගැන්නෙලා හම්බ වෙනවා. හැබැයි හම්බ වෙන්නේ කාන්තාවක් හැටියට. නමුත් පිටිපස්සෙන් ඊට කලින් රඟපෑමක් සිදු වුණා. ඒ තමයි කාන්තාවක් බව ඇඳගත්තා. ඊට පස්සේ කාන්තාවක් බව හම්බ වෙච්ච තැනදී කාන්තාව කුළු ගන්නලා දීලා කාන්තාවගේ චරිතය ඉදිරිපත් කළේ. ඒක ඒ පදනමක් තිබිලා ඒක කරේ. අන්න වගේ කයක් වචනයක් හිතක් ඇතිකල්ලි බව හම්බෙලා. අර කාන්තාවක් ඇතිකල්ලි කාන්තාවේ චරිතය හම්බුණා. අපට හම්බෙන්නේ කාන්තාවේ චරිතය. ඇතිකල්ලි බව හම්බුන්නේ චරිතය හම්බුනේ. හැබැයි ඇත්තටම හොයාගෙන යනකොට ඒ ක්‍රියාව මොකද්ද කියලා. දැන් අපි දන්නවා මේ කතන්දරයක් කියලා අපි හොයාගත්තොත් එහෙම. මේක නාට්‍යයක් කියලා හොයාගත්තොත්, මේක චිත්‍රපටයක් කියලා හොයාගත්තොත් ඇත්තම හොයන් යනවනේ. එතකොට දැන් අපි හිතමු මාල්ලි පොන්සේක නඟත්ත චරිතයේ චිත්‍රපටයක දැන් වෙන කෙනෙක් හිටින් නමුත් අපි මාල්ලි පොන්සේක දක්වාම හිතාගෙන යනවා. හොයාගෙන යනවා ඇත්ත හොයනකොට. චිත්‍රපටයක් මේක කියලා දැනගත්තාම. අන්න ඒ වගේ ලෝකයේදී අපට පිළිඹුවක් ඇත්ත බව හම්බ වෙනවා. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති අනාත්මදී ආත්ම වශයෙන් අරගත් ලෝකෙ මේක ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේක මේක ඇත්ත කියලා හිතන්නේ බොරුවටනේ. මේකේ ක්‍රියාකාරීත්වයන් යනකොට මෙන්න මේ විදිහේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ මෙතන මෙහෙම වෙස් ගන්නලා තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා හොයන් යනකොට මුළු ඇත්තම හොයන් යනකොට අර මූලිකව තිබිච්ච රඟපෑම නැත්තම් මූලිකව එකට අවශ්‍ය පදනමත් අහු වෙනවා යාට. මේ මේ චරිත නිරූපණයක් මේ දුන්න මේ රඟපෑම බුරු මේකට මේ වගේ පදනමකින් මේ බුරු පදනමක් ඇවිදින්නනේ මේ රඟපෑම වෙලා තියෙන්නේ මේ ගෑනු කෙනෙක් හිටිට අන්දලා ලස්සනට ගෑනු කෙනෙක් හිට අන්දලා මේ බුරු රඟපෑමක් එතකොට නම් ඒ කරුණු දැක්කට පස්සේ අර ඒකින් ගත්ත නිමිති සංඥා ඒ චරිතයේ නිරූපණය වෙච්ච ඔක්කොම හිස් බවටපත් වෙනවා. අහපවර එකක්වත් එන්නේ නැහැ හරියට මේක හොයගෙනකොට. අන්න පටිසම්පාද එකක් කියුවත් ඒකයි හරියට අහුවෙන්නේ ඔක්කොම ටික. එතකොට එනම් මේ මූලිකව ඇති බවක් නිරූපණය කරා. ඇති බවක් නිරූපණය කරන බව හම්බෙන්නේ නැති නිසා ඇති දෙයක අර්ථයක් හම්බ වෙනවා. ඇති දෙයක පදනමක් ඇති දෙයක යම්කිසි දෙයක් ගොඩනගෙනවා ඇත්තයි කියලා. හැබැයි ඒක ඇත්ත නෑ කියලා හොයන්න පටන් ගත්ත තරදී මේ ඇති බවක් නිරූපණය කරලා දුන්නේ. කයක් ඇති බව හම්බෙච්ච එක. වචනයක් ඇති බව හම්බෙච්ච එක. මනක් ඇති බව හම්බෙච්ච එක. මෙන්න මේක යාට හම්බ වෙන්න ඕනේ. ඕකයි බුදුරණවහන්සේ අවිද්‍යාව ඇති කරන සංස්කාර ඇත්ත කියලා විග්‍රහ කරේ. අවිද්‍යාව ඇති සංස්කාර උපදී කියලා විග්‍රහ කරේ. ඒ කියන්නේ මේ සකස් වීම නැත්නම් මේ සංස්කාරය කියන එක එතන සංස්කාර කියන සමස්ත අර්ථයෙන් නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වන්නේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරලා පෙන්වීම සඳහා එතන පැහැදිලි කරේ ඒ භාෂා විවහාරයේ තිබිච්ච සංස්කාර වචනයේ තුලින් යම් අර්ථයක් උළු ගන්නවා ඒ තමයි ඒක වචනෙන් කාය වචී චිත්ත කියන සංස්කාර ඒක වචනෙන් ඇති බව කුළු ගන්නලා පෙන්වා දුන්නා අවිද්‍යාව ඇති තැන සංස්කාර ඇත. අවිද්‍යාව නැති තැන සංස්කාර නැත. එතකොට අවිද්‍යාව තියෙනවා නම් අපි පුංචි උදාහරණයක් අරන් බලමු. අවිද්‍යාව කියන්නේ මෝඩකමනේ. ඇත්ත ඇතිසැටියේ නොදැකීම අඥානකමට කියන අවිද්‍යාව. දුක්ඛය අඥානං, සමුදය අඥානං, නිරෝධය අඥානං, මග්ගය අඥානං කමට කියන අවිද්‍යාව. මේ අවිද්‍යාව ඇති තැන තමයි සංස්කාර තියෙන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ ඇත්ත දැක්කේ නැහැ. ඇත්ත දැක්කේ නැත්තම් බොරුවක් නම් ඇති උනේ බොරුව තුලින් යමක් ඉස්මතු වෙලා. ඉස්මතු වෙච්ච දේ පවතිනවා. බොරුව තුලින් යමක් ඉස්මතු වෙලා. ඉස්මතු වෙච්ච දේ පවතිනවා. සරල උදාහරණයක් අපේ සාන්නස්සේ පැහැදිලි කරපු අටකුරු සාන්නස් පැහැදිලි කරපු ලස්සන සරල උදාහරණයක් අපි ගත්තොත් අර ලණුවක් උදාහරණයක්. ලණුවක් කෙනෙක් වෙන්නේ දෙපැත්තෙන් නූල් ටිකක් අල්ලගෙන ඉන්නවා. එකම පැත්තට අඹරනවා. ලණුවක් අඹරෙන්නේ නැහැ. මැදින් කෙනෙක් අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ ලණුවක් අඹරෙනවා. එතකොට පිටින් පේන්නේ කෙනෙකුට ලණුවක් අල්ලන් ඉන්නවා කියලා. ඇත්තටම ලණුවක් අල්ලගෙන නැහැ. ලණුවක් ඇති තැන ලනුවක් ඇති බව ගත්තන ලනුව තුලින් ක්‍රියාකාරීත්වයක් ඇති බව ඒ ප්‍රයෝජනයි ඒ ඇත්තයි එහි ක්‍රියාකාරීත්වයක් අන්න ඒකේ සත්‍ය සත්බව සත්‍ය බව පදනම් වෙලා ඒ තුලින් යමක් නිර්මාණය වුණා හැබැයි යම් කිසි කෙනෙක් දැකනම් මේ ඇඹරිච්ච දෙයක් ලනුවක් නෙමෙයි ඇඹරුණ දෙයක් කියලා ඇත්ත ඇතිසැටියෙන් දැක්කනම් දෙපැත්තෙන් කරකවද්දි මැදින් කෙනෙක් කල්ලගත්ත නිසා ඇඹරිච්ච දෙයකින් ඇති බවක් නිරූපණය වුණා කියලා දැක්කනම් අන්න එතකොට විද්‍යාව තමයි ඇත්ත දැක්කා ඇත්ත මොකද්ද දෙපැත්තෙන් දෙන්නේ කල්ලන් එකම පැත්තට කරකවද්දි මැදින් අල්ල ගැනීමෙන් ලනුව පිළිබිබුණේ ඒ කියන්නේ ලනුම බව පිළිබිඹුවීමක් ආවේ මෝඩකමට ඇත්ත නොදැකීමට ඇත්ත දැක්කනම් හම්බෙන්නේ ඇත්ත දැක්කනම් හම්බ වෙන්නේ අල්ල ගත්තාම ලනුවක් වුණා කියලා ඇත්ත නොදැකීමෙන් හම්බ වෙනවා ලනුවක් ඇති බව ඔන්න ඔය වගේ අපට මේ ලෝකයේදී හම්බ වෙනවා මේ යමක් තියනවා තියෙන දේ අල්ලගෙන යනවා කියලා තියෙන දෙයක පැවැත්මක් තියෙනවා කියලා දැන් කාමගුණ චිත්තාන්ත චිත්‍රන් තතේව ලෝකේ බුදුරණස් විග්‍රහ කරන මේ ලෝකයේ විග්‍රහයේ ඉස්සල්ලාම කාම ගුණයක් තියෙනවා. ඒකට සංකල්පෙම රාගය දැන් එතකොට තියෙන දෙයකට රාගය ඇති වෙන්නේ. මේක මේ ලෝකයේ හම්බෙන එකක්. ඒක පුතජනට දුරු කරන්න පුළුවන් සංකල්පමී රාගය කියන එක. ඒ තියෙන ලෝකයේ ඒ චිත්‍ර ඒ ඒ විචිත්‍ර දේවල්, ඒ විචිත්‍ර බවත් එක්ක මේ ලෝකයේ ගොඩනගෙන දෙයක්. ඒ පුතඥයට පුළුවන් මේ දේ දුරු කරන්න. දුරු කළා කාමයන් ඉක්මවන්න පුළුවන්. හැබැයි මේ කාම ගුණ සූත්‍රය පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවකයා කාම ගුණ පව පිළිබිඹුවයින් වෙලා තියෙන්නේ රහතන් වහන්සේගේ. එතකොට මේ ලෝක විවහාරයයි ලෝකෝත්තර ධර්මයේ දෙකක්. මේ කලප කලවම් කරගන්න බෑ. කලවම් කරපතේ තොරදිනවා. අපිත් එතකොට අන්‍ය ශාසනයක තමයි ඉන්නේ. බුදුන් වහන්සේගේ දැන් අපි මේ වචන දෙක අතීතේ වචනනේ අපි මේ වචන දැනගත්තට ප්‍රපංච උපාදාන මේ විඥාන සංකාර මේ අතීත වචන වචන දැනගෙන අපි මේ ශ්‍රාවකයෙකුට වැඩක් නැහැ. අපි මේ අතීත මිනිස්සුන්ගේ භාෂාව මේ ඉගෙන ගත්තේ. එතකොට එහෙනම් බුදුරණවහන්සේ ඔය වචන තුලින් කුළු ගන්නපු දේ හොයාගෙන යන්න වෙනවා. අන්න එතකොටයි සාසනයටයි තියෙන්නේ. නැතුව වචන ටික ඉගෙන ගත්ත කියලා සාසනයටයි තියෙන්නේ නැහැ. අනේ අනිත් අනිත් කට්ටිය ওই වචන ටිකවත් දන්නේ නැහැ. ඉතින් අපිනේ බුදුරණවහන්සේ කියපු වචන ටික බුදුරණවහන්සේ කියපු වචන ටිකක් නෙමෙයි. බුදුරණවහන්සේ ධර්ම දෙන අතීත මිනිස්සු භාවිත කරපු වචන ටික ගත්තා. අපි මේ වචන ටික ඉගෙනගෙන හිතනවා අනේ බුදුරණවහන්සේගේ ධර්මය දන්නවනේ කියලා. ඒ නිසා මේ වචන ටික තුලින් ගුළු ගන්නව අර්ථය වරන්න වෙනවා. එහෙනම් මේ අවිද්‍යාව තුලින් සංස්කාර ඇති බව ගුළු ගන්නවා. අවිද්‍යාව තුළින් සංස්කාරයත් අඥානකමින් සංස්කාරයත් අන්න සත්‍ය නොදැකීමේ පදනම නිසායි යමක් ඇති බව කුළු ගන්නවල ඇතිදේ මොකද්ද කියන පරයායක් එක මේ ලෝකේ පැවැත්මක් හම්බ වෙලා ඒ ඇතිදේ ඇති පුජ්‍යලියකට හම්බ වෙන්නේ මේක කාලත්‍රයකක් ඒ කැඩෙන එකක් නෙමෙයි ප්‍රත්‍යুৎপন্ন ධම මේ දොළොස්සාකාර කරුණු 12න් උළු ගන්නපු වාරේ න්‍යාය පටිච්චසමුපාද පදනම් ප්‍රත්‍යুৎপন্ন වශයෙන් කාලත්‍රයේ ඉක්මවල අකාලිකව දකින්න එකක් අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයක් දැකින්න බෑ කල්පනාවක් විතරයි අනාගතයෙන් නොපමිණිච්ච දෙයක් දකින්න බෑ හිතීමක් විතරයි ප්‍රතිපන්න දේ දැක්මක් දකින්නේ පඤ්ඤා චක්කුසේ ඔන්න ඔය ප්‍රඥා චක්කුසේට හම්බෙනවා අවිද්‍යාව ඇති තැන සංස්කාර ඇත කියලා අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදිනවා කියලා ඔන්න ඔය බුදුරන් වහන්සේ පෙන්නපු සංස්කාරය හොයාගන්න වෙනවා බුදුරන් වහන්සේ සංස්කාරය එතන පටිච්චසමුප්පාදේ පෙර කුළු ගැන්නේ කුමන අර්ථකින්ද කියලා හොයාගන්න වෙනවා අන්න අවිද්‍යාව කියන එක හොයාගන්නවා. එතකොටයි පින්වතුනි මේ පටිච්චසමුප්පාදයේ මුල හොයාගත්තා වෙන්නේ. අන්න එයා දුකින් නිදහස් වෙනවා. ඉතින් පින්වතුනි අපි ඊළඟ දවසේ මේ අවිද්‍යාව කියන එක තවදුරටත් පැහැදිලි කරගනිමු. අවිද්‍යාව කුමක් ප්‍රත්‍ය කරගෙන මේ පදන මොකද්ද මේක කොහොමද මේක සිදුවන්නේ කියන කාරණාව අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි ඔබට සතියක් අවස්ථාව දෙනවා තවත් ගැටලු මේ අහන්න විසඳගන්න. ඉතින් අද මතුවෙච්ච අද කතා කරපු මේ කරුණු තුලින් ඔබට තේරුම් ගන්න තියෙන දහම් පරයයවත් දැන් අහන්න පුළුවන් ධර්ම සාකච්ඡාවට අවස්ථාව. ත්වන් සරණයි. තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබ වහන්සේ ඉතා ඔබ වහන්සේට ගොඩාක් පිං ඇත්තටම ඉතාම හොඳ විග්‍රහයක් මම හිතන්නේ අද ඉදිරිපත් කරා තවදුරටත් සංස්කාර කියන එක අපිට විස්තර කරලා දෙන්න. ඉතින් මම හිතනවා දැන් හැමෝටම මේ සමාන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න සුදුසු කාලයයි කියලා. එහෙනම් ඔබ ළඟ තියෙන ප්‍රශ්න දැන් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට මේ මේ අර කාය වචී මනෝ සංඛාරෝ කිව්වම ස්වාමීන් මේ අපි මේ මේ ක්‍රියාවල් තුනම සිදුවන්නේ මනෝමය වශයෙන් මනෝබුබ්බංගමා ධම්මා කියලා ගන්නකොට ඒ ඒ ක්‍රියාවලිය අපි මේ ඒම ක්‍රියාවලියක් කියලා කොහොමද අපි වටහා ගන්න කියලා මට පොඩි ප්‍රශ්නයක් ආවා ස්වාමීන් වහන්සේට පිළිතුරු පුළුවන් නම් කොම්පින් තේරුම් ගන්නයි තේරුම් ගන්නයි ධම්මපදයේ පළවෙනි ගාථාව තියෙනවා මනෝ පුබ්බංගම ධම්මා මනෝසිට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරවතු සතෝනං දුක්ඛමං වේති චක්ඛංග වහතෝ පදං ඒ වගේම ඡායවන පායනී කියලා සැප පිළිබඳ විග්‍රහ කරනවා මේ පටිච්චසමුප්පාද නෙමෙයි මේ ලෝකයේ පැවැත්ම එතකොට එකම දේ ඒ කියන්නේ මම ඉස්ලාම් පැහැදිලි කරා මේ ලෝක ඒ කාලේ භාෂා විවහාරයේ වචන බුදුරජාණන් වහන්සේගේ වචන නෙමෙයි කියන්නේ බුදුරණවහන්සේ අලුතෙන් කියපු වචනයක් නෙමෙයි සමාජයේ වචන. ඒ සමාජයේ වචන භාවිතා කරලා මේ ලෝකයේ පැවැත්ම විග්‍රහ කරන. කියන්නේ ලෝකයේ පුජ්‍යලයේකුගේ සිදුවන ලෝක ක්‍රියාකාරීත්වය. දැන් පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරේ බුදුරණවහන්සේ පැවැත්ම පිළිබඳවක් විග්‍රහය දුන්නේ ඊතර වීමකට. ඒ ඒ ඒක ඊතර වීම ප්‍රතිපදාවක්. දැන් අපි ගන්නවා කච්චානෝත් සූත්‍රය කතා කරනකොට කච්චානෝත් සූත්‍රයේ ඊතරවන ප්‍රතිපදාව මොකද්ද? පටිච්චසමුප්පාද සකස් වීම. ඒක දැක්ම. ඒක දැක්මක් විග්‍රහ කරේ නුවණක් විග්‍රහ කරේ අවිද්‍යාව වචිතන සංස්කාරත් මෙන්න මේක දකිනවනම් එයාට ඊතරවන දේ හම්බුනේ ලෝකේ දේ නෙමෙයි ඊතරවන දේ හම්බුනේ ලෝකේ පැවැත්ම කුළු ගැන්වෙන විදිහට ඊතර වීම ප්‍රතිපදාව හම්බුනවා දැන් අතන විග්‍රහ කරන්නේ ලෝකයේ සම්පූර්ණ ඇති ලෝකයේ පැවැත්ම මනස මුල් කරගෙන මනස පාදක කරගෙන කයින් වචනයෙන් මනසින් ක්‍රියා කරනවා. එතකොට එතන ඒ ක්‍රියාව තුළ කියවිලා ඉවරයි මනස පාදක වෙලා කියලා. මනෝ පුබ්බංගම ධම්මා මනසයි මුල්ලුනේ. ඊළඟට සසර යන්නේ චිත්තමස්තු විධාවති. සිතින් සසර යන්නේ කියලා කියන බුදුරණවහන්සේ. සිත අරගෙනම සිත පෙරට කරගෙනමයි. හැබැයි ඒක ලෝකේ දැන් පටිච්චසමුප්පාද විග්‍රහ කරලා අවිද්‍යාව තණ්හාවෙන් කියන්නේ. මේ සිත මුල් කරන් කතාවක් කියන්නේ නැහැ. ඒ පටිච්චසමුප්පාද. මේ ලෝකේ එතකොට ඒ පරයයන් අපි එක බලන්නට වෙනවා. දැන් කාය වචී මනෝ සංකාරයතන විග්‍රහ කරන. කාය වචී මනෝ සංකාර සිදුවන්නේ කුමකින්ද මනසින්. මනස මුල් කරගෙන මනස පාදක. ඒ මනස කියන්නේ මනස කියන්නේ ආයතනයකට එක. ආයතනය හටගන්නේ නාම රූපේ. නාම රූපේ හටගන්නේ විඥානේ. විඥානේ සංකාරේ. ඔන්න එතන විග්‍රහයට යනකොට එතන සංස්කාරයක් ආය හම්බ වෙනවා. මනස මුල් කරන් කරන කාය වචී මනෝ සංකාර කියන එකට මයි මනසට ආය සංකාරයක් හම් වෙනවා. එතරම් කාය වචී චිත්ත සංකාරයක්. එතන චිත්ත විග්‍රහ කරා. චිත්ත සංකාරයක් හම් වෙනවා. එතකොට එහෙනම් ඒ විග්‍රහ කරපු පරියාය තියෙන්නේ ලෝකයේ පැවැත්මක්. ඒක හරි මනස මුල් කරන් ඔක්කොම කරන්නේ. කයින් ක්‍රියා කරන්නේ, වචනින් කතා කරන්නේ, මනසින් ක්‍රියා කරන්නේ මනස මුල් කරගෙන ඔක්කොම. හැබැයි ඒක ලෝක පරියායක්. පටිච්චසමුපාදයේ නෙමෙයි ඊතරවන දහම නෙමේ ලෝකේ පැවැත්ම. එතකොට ඒක වැරදි නෑ ඒක හරි. ඒක ඇත්තටම ලෝකේ පැවැත්ම. ෆිසික්ස් හරි වගේ, භෞතික විද්‍යාව හරි වගේ මේක ඇත්තටම ලෝකේ පැවැත්ම. නමුත් බුදුරණවහන්සේ පෙන්වුවේ ලෝකෝත්තර ලෝකෝත්තර විග්‍රහයේදී මේ නාම රූප විඥාන මේ පටිසම්පන්නය දකිනකොට ප්‍රඥාත්ති අද වචන නිරුක්ති ප්‍රඥාවචරං ප්‍රඥාවේ හැසිරීම ඔක්කොම ඉක්මවනවා කියන විග්‍රහය ලෝකෝත්තර කියනකොට ලෝකෙන් ඈතර වීම කතා කරනකොට මේක ප්‍රඥාවට හම්බෙන එක. එතකොට දැන් අපි මොනවා හෝ ප්‍රඥප්තියක් එක්ක තාම කතා කරගෙන යනවනම් ඈතර වීමක් හම්බ වෙන්නේ නැහැ යාටයි ප්‍රඥප්තියක්මනේ තාම තියෙන්නේ. අපි මෙතන සත්‍යයේ පුජ්‍යලයක් නැහැ කිව්වට සත්‍යයේ පුජ්‍යලයක් නැහැ කියලා ප්‍රඥප්තියක් දැම්මනේ. ප්‍රඥප්තියේ ඔක්කොම පැනවි ඈතර වීමක් හම්බෙලා නැහැ. ඈතර වීමක්ම හම්බ වෙන්නට ඕනේ. ප්‍රතිපදාවෙන්. ඒකයි අර අහුර බව හම්බ වෙන්නේ පහුරෙන් බහිනකොට නෙමෙයි. සද්දානුසාරී කියන හදන්න පටන් ගන්නෙම පහුර නම් වූ මග. ඒ කියන්නේ නැවක් නෙමෙයි හදන්නේ පහුරක්. සද්දානුසාරී වෙනකොට ධර්මයේ ඉස්සල්ලාම වෙනකොට මාර්ගයට යන්න හදනකොට හදන්නෙම පහුරක් කියලා දන්නවා. පහුරක් කියන්නේ වැඩක් නැති දෙයක් නෙයි. ඊතර වෙන්න විතරක් තියෙන දෙයක් නෙයි. යා ඒක දැනගෙනමයි හදන්නේ. හදලා ඉවරලා දාන්නෙත් වතුරට ඒකමයි. නගින්නෙත් ඒකකමයි යන්නෙත් ඒකකමයි ඊතර වෙන්නෙත් ඒකකමයි දැනගන්නව පටන් ගද්දිම වැඩක් නැති එකක් කියලා. වැඩක් නැහැ කියලා කියන්නේ ඒක ඊතර වෙන්න විතරයි තියෙන්නේ. අන්න ඒ විදිහේ දෙයක් මේ ධර්මයේදී අපි වචන ටික ලෝකයේ වචන ඔන්න ඕකෙන් ධර්මයක් ඉස්මතු කරා. මේ ධර්මයේ ඊතර වෙන දෙයක් වෙන්න ඕනේ. එතකොට ලෝකයේ ඇත්තක් තියෙනවා. ලෝකයේ ඇත්ත සත්‍ය ඒක අපට ලෝකයේ පැවැත්මට බොහෝ උපකාරයක් වෙන අපි ඒ විග්‍රහයත් එක්ක ඒ පැවැත්ම ගැන කතා කරගන්න. හැබැයි ඒක ලෝකයේ වටින දෙයක් විග්‍රහයක්. ඊතර වීම හම්බෙලා නැහැ. ඊතරවට පරියාය පටිසම්පාද විග්‍රහ කරනකොට ප්‍රඥා චක්කුසියට දර්ශනීය විග්‍රහ කරනකොට ඒක දකින්න තියෙන ප්‍රඥාවෙන්නේ. හිතින් කියන්නේ හිතින් දකින්න බෑ. මනසින් කරන්නේ විතර්කය. දැක්ම දානතෝ පස්සතෝ කියනකොට පස්සතෝ කියන්නේ වචනයල්තිය දකිනවා. දැන් අපි කවදාවත් කියන්නේ මනසින් දකිනවා කියලා කියන්නේ මනසින් හිතනවා කියලා කියන්නේ. ඇහෙන්නේ දකිනවා කියන්නේ. ඥානතෝ පස්සතෝ කියන බුදුරණාහසයන් පස්සතෝ කියන්නේ දකිනවා. ඇහෙන් දකින්නේ ඇහෙන්. ඒ ඇහැ තමයි පඤ්ඤා ඇහැ. ප්‍රඥා ඇහැ ඇති වෙන්නට ඕනේ ඒක දකින්න. දැන් අපට ඉස්සලම හම්බෙන්නේ විතරකයක්නේ. මනෝ විතරකයක්. මේ මේකයි කියලා. හැබැයි මනෝ විතරකයට යන්න බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව ගන්න වෙනවා ඒ විදිහට. එතකොට තමයි මනෝ විතරකේ පාදක කරගෙන ඒක යෝනිසමනසිකාරය බවට පත් වෙලා ඒකෙන් පඤ්ඤා චක්කුසය ඇති වෙලා පඤ්ඤා චක්කුසය එක දකින්නේ. ඒක දකින්න ඕනේ. දකින කොටයි ඊතරවන මාර්ගයේ හම්බ වෙන්නේ. එතකොට නම් පටිච්චසමුපාද න්‍යාය විග්‍රහය නෙවෙයි ඒක ලෝකයේ පැවැත්ම විග්‍රහය. ඉතින් ලෝකයේ පැවැත්ම විග්‍රහය මේ විදිහට අපි දැනගෙන කතා කරන්නට ඕනේ. පටිච්චසමුපාද විග්‍රහය අපට කතා කරන්න තියෙන්නේ. ඒ අපට සම්පූර්ණ හම්බෙලා නැහැ නේද ඇත්ත? සම්පූර්ණ කොහොමවත් හම්බෙලා නැහැ. අර ඒක අපට හම්බ වෙන්නේ අර තිරිසන් සතා පාත්‍රය දැක්කා වගේ සුදු ජාතික ළමයා පාත්‍රය දැක්කා වගේ තමයි අපට හම්බ වෙන්නේ. අපට ඇත්තම දේ හම්බ වෙන්නේ නැහැ. අපට හම්බ වෙන්නේ අපේ කෝණේ තියෙන එක විතරමයි. කොච්චර කිව්වත් එච්චරයි හම්බ වෙන්නේ. අපි අපි ඒක ඒ විදිහට හොයන්න පටන් ගත්ත දණේ තමයි යන්න ප්‍රඥා චක්කසිය උදා වෙලා මේ ඊතරණ මාර්ගය හම්බ වෙනකොට ඒ ප්‍රඥාවට අන්න ඒ බුදුරණවහන්සේ ඒ ලෝකේ විවහාර කරපු ඒ සමාජයේ විවහාර කරපු භාෂාවෙන් කොළු ගන්නපු අර්ථය තුලින් ඈතර වීමක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසායි මනෝපුබ්බග්ගමා කියන කාරණා ගාතාවත් එක්ක කොළු ගන්නලා පෙන්වන්නේ. චිත්තමස්ස විධාවති කියන කරුණුත් එක්ක කොළු ගන්නලා පෙන්වන්නේ ලෝකයේ පැවැත්ම විග්‍රහ කරපු ලෝකයේ තුල විග්‍රහ කරපු විග්‍රහයක් මිසක් ඊතරන විග්‍රහය නෙමෙයි. ඒ ලෝකයේ තුල පවතින විග්‍රහයත් ඇත්ත බොරු නෙමෙයි. ඒක ඇත්ත. ඒක බොරුයි කියලා අපි දකිනවනම් ඒකම ලොකු බොරුවක්. මොකද එහෙම තියෙද්දි වෙද්දි අපි බොරුයි කියලා දකිනවා. ඒ මොකද ඒක දකින් අපි හිතනවනේ දකිනව නෙමෙයි හිතනවනේ. බුදුරණවහන්සේ කියන්නේ දකින්නේ නෑ මේක ප්‍රඥාවෙන් දකින්නේ. හිතන්නේ නෙමෙයි. ප්‍රඥාවෙන් හිතන්න බෑ. ප්‍රඥාව කියන්නේ මනසේ මනසේ හටගන්න චෛතසිකයක් නෙමෙයි. මොකද මනස තියෙන්නේ අවිද්‍යාවේ. අවිද්‍යාව කියන්නේ මෝඩකමයි. මෝඩකම් පාදක කරගෙන සලායතන තුල මනස තියෙන්නේ. එතකොට මෝඩකම් පාදක කරගෙන හටගත්තා වූ මනස තුල හටගත්ත සියලු දේවල් මෝඩකමින් යුක්ත දේවල්. ඇත්ත දේවල් එකක්වත් නෙවෙයි මෝඩකමින් නම් හේතුව. ඒ ප්‍රඥාව කියන්නේ නුවණ. දුක්ඛේ ඥාන සමුදය නිරෝධේ මග්ගේ ඥානංකමටයි ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව මෝඩකමින් අඳගත්ත දෙයක් තුළ තියෙන විදිහක් නෑනේ. අපි මේක ප්‍රඥාව මෝඩකමින් හටගත්ත මනසට දාගන්න හදනවා. මනසින් හිතනවා විතර්ක කරන්නේ ප්‍රඥාව කියන්නේ දකිනවා ඒක විද්‍යාවත් එක්ක ඇති වෙන්නේ. අන්න ඒකෙන් දකින එක තමයි පටිච්ච සමුප්පාද ධර්මය. ඒක තුල ඔය මනෝ සංකාරාදී දේ නැත්තම් මනස මුල් කරගෙන කියන ඒ විග්‍රහයනේ අවිද්‍යාව මුල් කරගෙන කාය වචී චිත්ත සංස්කාරය විග්‍රහ කරලා පෙන්වන්නේ අන්න ඒ විදිහට අපි බලන්නට ඕන එතකොට තමයි අපට ඇත්තටම සක්කාය දිට්ඨිය දුර වෙන දේ හම්බෙන්න ඕන. ඒ කියන්නේ සක්කායදිට කියන්නේ ප්‍රතිඋප්පන්න මං වැරදි කියන එකනේ. දැන් අපට ඒ ඒ වචන ටික දැන් ඔය සමාජීය වචනනේ. ඒ සමාජීය වචන ටික මුල් කරගෙන වචන ටික දකින්න නෙමෙයි ඕනේ නැත්තේ. ඒ වචන ටික පාදක කරගෙන ඒක දර්ශනයකට යොමු වෙනකොට ප්‍රත්‍යুৎপන්නව හටගත් පංචපාස්කන්ධය චේතනා රූප සංඥා සංකාර විඥාන මම කියලා නොයදෙනවා ඒ පෙනගුලියක් දීඹුලක් මිරිගුවක් රෙසෙල්ලරටුවක් මායාවක් කියලා අන්න ඒ විදිහට දකිනකොට ඔන්න සංයෝජනයේ කැඩෙන්න ඕනේ පටිච්චසමුප්පාද දකිනකොට. එතකොට පටිච්චසමුප්පාද දර්ශනයේ සිදුවිය යුත්තේ සංයෝජනයේ කැඩීම. සක්කාදිට සංයෝජනයේ කැඩීම. සක්කාදිට සංයෝජනයේ කැඩෙන්නේ නැත්නම් පටිච්චසමුප්පාද දර්ශනය සිදුවෙලා නැහැ. කියන්නේ පටිච්චසමුප්පාද නිරවුල් වෙලා නැහැ. නිරවුල් වුණා නම් ප්‍රත්‍යুৎපන්නව සංයෝජනය කැඩෙන්නට ඕනේ. ඒ සංයෝජනේ කැඩීම පිණිසයි බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද දුන්නේ නැතුව අර වචන ටිකේ වාචිකාර්ථය ඉගෙන ගන්න අපි සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඔය වගේ කල්පිච්ච භාෂාවක් ඒ ඒ භාෂාවේ අර්ථය ඉගෙන ගන්න අර්ථයක් නෙමෙයි මේ කියලා දුන්නේ ඒ භාෂාව උගන්වන ගුරුවරයෙක්. සක්කාදිරිය දුරු කරන මගක් කියලා දුන්නේ. ඒ වචන ටිකෙන් ඒකට අදාළ විග්‍රහයක් දුන්නා ප්‍රඥාව උදා කරගෙන සක්කාදිරිය දුරු කරන මග. එහෙනම් අපි අන්නේ වෙන්නේ වශයෙන් මේ පర్యాయව බුදුරණවහන්සේ කියපු දේ දැනගන්නට ඕනේ. ඒ දැනගන්නට ඕනේ අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඔය ඔක්කොම ඒ කාලේ වචන, ඒ කාලේ භාෂාව. ඒ භාෂාවෙන් දුන්න වචන වලින් අර්ථයක් කුළු ගන්නවා. මොකද්ද අර්ථය? මොකද්ද දහම් ස්වභාවය? ඔන්න ඕක හම්බ වෙන්නට ඕනේ. ඒ නිසා එතනයි විග්‍රහ කරපු දේ පටිසමුප්පාද ධර්මය. එතන ඊතරවන ධර්මයේ විග්‍රහයක් නෙමෙයි. ඊතරවන අවසර සම්හන්ස ස්වාමීන් වහන්සේ කාය සංකාර වචි සංකාර චිත්ත සංකාර කියන සමේ ප්‍රායෝගිකව කාය සංකාර කියන එක ප්‍රකට වෙනකොට වචි සංකාර චිත්ත සංකාර කියන එකේ ප්‍රකටතාවයක් නැද්ද ස්වාමීන් ඒක පොඩ්ඩක් කියන්නේ ඒ එතන කාරණා තුනක් කියනකොට ප්‍රායෝගිකව එතන මේ සංකාරවල වෙනසක් තියෙනවද කියන්නේ ප්‍රායෝගිකව අපිට එක වර්තමාන මොහොතක සංකාර තුනම තේරුම් ගන්න බෑ නේද? එතකොට ඒක පොඩ්ඩක් සානේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සානේ. ගොඩක් පිං තිරුවන් සරණයි. තිරුවන් සරණයි. බුදුරණවහන්සේගේ ධර්මයේ හැම එකක්ම තියෙන්නේ ප්‍රඥාවෙන් දකින්ද, මනසින් හිතන්න නෙමෙයි. ඒ වගේම පත්‍යුප්පන්න දෙයක් අතීත නිරුද්ධ වීමක්, අනාගත නොපැමිණීමක් කියන කල්පනාවක් නෙමෙයි. එතකොට මේකේ අපට දැන් අපි මේක තේරුම් ගන්න ඕන දේ තමයි කායික ක්‍රියාව හම් වෙනකොට කය ඇති බව හම් වෙනවා. වාචික ක්‍රියාව හම් වෙනකොට වචන ඇති බව හම් වෙනවා. මානසික ක්‍රියාව හම් වෙනකොට මනස ඇති බව හම් වෙනවා. ඊළඟට තමයි අපි මෙතන තව එකක් තේරුම් ගන්න ඕනේ. අපි මේකෙදි අපට තේරුම් ගන්න ඕනේ කියන ලකුණ දාගත්තොත් අපට සක්කාදිට්ඨි සංයෝජනේ කැඩෙන්නේ නැහැ. ඒ නිසා සක්කාදිට්ඨි සංයෝජනේ කැඩෙන්න අපි මේකට යමු වෙන්නට ඕනේ. ඒක මුලින්ම දැනගන්න. අපි මේක තේරුම් ගන්නට චප්පානව සූත්‍රය උදාහරණ ගත්තොත් දැන් අපි දන්නවනේ මේ ආයතන තුලත් අපි දැන් එක එක විදිහේ එක එක විග්‍රහ කරන විඥානීය පහළ වෙනකොට ආයතනවල මොන විඥානීයද පහළ වෙන්නේ ඔක්කොම එකට සිදු වෙනවද එකක් පස්සේ එකක් සිදු වෙනවා මේ දෙකක් එකට යනවද ඔය විදිහට අපිට ප්‍රශ්නයක් තියෙනවානේ එතකොට දැන් මේකෙත් කාය වචී චිත්ත සංස්කාර එකට සිදු වෙනවද වෙන් වශයෙන් සිදු වෙනවද අපිට ඔය එක එක ප්‍රශ්න තියෙනවානේ අපට ඔය ප්‍රශ්නේ නිරවුල් වෙනකොට නිරවුල් විය යුත්තේ ඇතුළත සක්කාදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවකුත් හම්බෙන්නට ඕනේ නැතුව නිරවුල් වුණා කියලා වැඩක් නැහැ නැතුව නිරවුල් වුණා නම් නිරවුල් වුණේ වචනාර්ථයක් විතරයි ජප්පානව සූත්‍රය පැහැදිලි වෙනවා අර සත්තු ප්‍රාණීන් 6 දෙනෙක් උදාහරණ අරගෙන උදාහරණ ගන්න සත්තු ටික නාගයෙක්, හිඹුලෙක්, බල්ලෙක්, රිලවෙක්, ඊළඟට වඳුරෙක්, පක්ෂියෙක්. ඔන්න ඔය සත්තු ටික වෙන්වෙන් වශයෙන් ලනුවල බැඳලා, කඹවල බැඳලා, ওই ටික ඔක්කොම එකට බැඳහම මේ එක එක්කෙනා තම තමන්ගේ ගෝචර දෙයට යන්න හොයනවා. නාගයා හොයනවා තුමහට යන්න, කිඹුලා හොයනවා වතුරට යන්න, පක්ෂියා හොයනවා අහසට යන්න, බල්ලා හොයනවා ගමට යන්න, නරියා හොයනවා සොහොරට යන්න, රිලවා හොයනවා වනාන්තරයට යන්න. එක එක්කෙනා තමන්ගේ ගෝචර විශේෂයට යන්න හොයනවා. එතකොට කිසි වෙලාවක ණයයි කිඹුලයි යාළු වෙලා අපි දෙන්නම එකම තැනකට යන් කියලා යන්නේ නැහැ. පක්ෂියයි බල්ලා යාළුවල අපි දෙන්න එකම තැනකට යන් කියලා යන්නේ නෑ. හය දෙනා හය පැත්තටමයි යදින්නේ. හය පැත්තට ඇදලා හය පස් දෙනෙකුට වඩා එක්කෙනෙක් ප්‍රබල වුණාම අන්න ඒ කෙනාගේ පැත්ත යනවා. හැබැයි ඒ කෙනාගේ පැත්ත තියෙන්නේ ප්‍රබලත්වයේ ගියාට යනවා. අර කට්ටිය යනවා කියන එක නෙමෙයි. ඒ කට්ටිය අකමැත්තේ ගියාගේ පැත්ත රදිනවා. යැවෙනවා විතරයි. අරක විතරයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔය ඔය හයට ආයතන හය උදාහරණයක් ගන්න අපි නිකන් උදාහරණයක් ගමුකෝ මානස කිඹුලා කියලා හිතමු. නායා ඇහැ කියලා හිතමු. බල්ලා කන කියලා හිතමු. ඊළඟට හිලවා දිව කියලා හිතමු. ওই විදිහට අපි සත්තු ටික හිතමුකෝ. එතකොට ওই සත්තු ටික කවදාවත් දෙන්නෙක් එකට යන්නේ නැහනේ. තුන් දෙනෙක් එකට යන්නෙත් නැහැ. හැමෝම තම තමන් ගෝචර දෙයට යන්නේ. එහෙනම් කිඹුල වතුරනකොට අනිත් ඔක්කොම අනිත් පැත්තට අදිනවා. නමුත් දැන් වතුර වතුර අවශ්‍ය කිඹුලට. අන්න ඒ වගේ ඇහැට රූප, කනට රූප අවශ්‍ය නැහැ. මනට ධම්ම, මනට රූප අවශ්‍ය නැහැ. අදාළ ගෝචර දෙයට අදාළ දෙය යන්නේ. ඒ අවස්ථානුකූලව ඒක සිදුවෙන්නේ. අර කට්ටිය අපි අප්‍රාණිකයි කට්ටියකොට. අපි හිතුවට ඒකට ප්‍රාණිකයි කියලා වැරදි. එයාලා අප්‍රාණිකයි. එයාලගේ දේ කරා යන්න ගිහිල්ලා එයාලා වෙහෙසටපත් වෙලා අප්‍රාණික වෙලා. කිඹුල අතුරට ඇද්දි අර කටි හා හොඳයි යන් කියලා යන්නේ නැහැ. නෑ තුඹසර ඇද්දි හා හොඳයි යන් කියලා යන්නේ නැහැ. එයාලා අප්‍රාණිකයි. ඒ වගේ ඇහැවස්සේ ක්‍රියා වෙනකොට අපි ආ මේකට මන ගියා. මේ ඔයවා ඒක ඇත්ත මන සිදු වෙනවා. ඒක ලෝකේ අපට තේරෙන විග්‍රහය. පුත්තජන වූ අපට මේ ලෝකේ විග්‍රහයක් තේරෙනවානේ. ඒක වැරදි නෑ ඒක ඇත්ත. විද්‍යාව ඇත්ත. ඒ වගේ අපිට මේ හැවස්සේ යනකොට අන්න මන තේරෙනවා. ඒක ලෝකයේ දෙයක් ලෝකෝත්තර දෙයක් නෙමෙයි. අර බුදුරණාහි වෙන්නේ ලෝකයේදී. ලෝකෝත්තරදී. ඒ ලෝකෝත්තරදී මේ දෙකක් යට එකක් නෑ. මේ එකක් කියන්නේ අර අප්‍රාණික වෙලා. ප්‍රාණිකදී බලවත් දේ යනවා. කිඹුලා ප්‍රාණික වුණාම කිඹුලාගේ පැත්තේ යනවා අර අප්‍රාණිකයි. පක්ෂියා ප්‍රාණික නම් පක්ෂියාගේ පැත්තට යනවා. පක්ෂියා ප්‍රාණිකයි අර අප්‍රාණිකයි. මොකද උන් කැමති නෑනේ උන්ගේ ගෝචරත්වය අයින් කරන්න. ඇහැ කවදාවත් සද්දාන්නේ නෑ. මනස කවදාවත් පහස ලබන්නේ නෑ. මනස කවදාවත් දකින්නේ නෑ රූපය. මනස ආරමුණු හිතන්නේ. ඇහැ රූප දකින්නේ. නාහය කවදාවත් පහසක් ලබන්නේ නෑ. නාසය ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ. නාහය රස ලබන්නේ දිවයි රස ලබන්නේ. අප්‍රාණික උනාට පස්සේ ඒවා අප්‍රාණිකයි. දැන් ඇහැට ඇඟිල්ලෙන් එන්නට පස්සේ රූප පේන්නේ නෑනේ. ඇහැට පහසක් දැනෙන්නේ කය පහසක කය ප්‍රාණික වෙලා තියෙන්නේ. ඇහැ අප්‍රාණිකයි. අපිට වෙන්නේ මේ එකක් පස්සේ අන්න අනික ඊට පස්සේ යනවා. දැන් ඔන්න මනසට මනසින් දෙන්නේ මේක. ඇත්ත මනසින් දෙන්නේ ඒක ලෝක විග්‍රහයක්. ලෝකේ පැවැත්ම අර මනස මුල් කරන්නේ මේ ඔක්කොම සිදුවෙන්නේ මනෝමුභංගමා ධම්මානේ. ඉතින් මනසින් ඔක්කොම වෙන්නේ ඒක ඇත්ත. ඒක ලෝකේ පැවැත්ම පරිසම්පාදේ තරවට දෙන්නේ මේ. ඊතරවනකොට මේ දෙකක් හවුල යන්නේ නේ කවදාවත්. එකක් අප්‍රාණික වෙච්ච නිසා තව එකක් තව එකක් යන්නේ. අප්‍රාණික. ඒකට ඒ විවහාරෙද දන්නවා බෑ අප්‍රාණික වෙලා. ප්‍රාණික දේ විතරයි ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපට අපේ ලෝකේ තේරෙන විග්‍රහය දාගන්න නැතුව ඒ විග්‍රහය වැරදිද යන්නේ ඒකයි තියෙන්නේ. දැන් මේ සමාජයේ තියෙනවනේ මෙහිම සමාජයේ සමාජයට අවශ්‍ය ගතියක් තියෙනවනේ සමාජයට අවශ්‍ය ගතියක් තියෙනකොට සමාජ දේ තමයි හම්බ වෙන්නේ. දැන් ලෝකයේ අපට වෙළඳපොළකට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ඕනකමක් තියෙන්න ඕනේ ඉතින් ඉල්ලුමට අනුවනේ. ඉල්ලුමට අනුව භාණ්ඩ දුන්නාට පස්සේ ඉල්ලුම සැපයීම අනුව මේ ක්‍රියාකාරීත්වයත් එක්ක ලස්සන පැවැත්ම සිදු වෙනවා. හොඳට දියුණුවලා යනවා. මෙන්න මේ වගේ මේ ලෝකයේ මිනිස්යාගේ තියෙන පැවැත්ම විග්‍රහයක් තියෙනවා. ඔය විග්‍රහයට අවශ්‍ය වෙන විදිහ දෙයක් තමයි හැමෝම ගන්න කැමති. එතකොට ලස්සනට එක පවතිනවා. ඇයි විග්‍රහයයි සමාජයේ ඉල්ලුමයි මේ දෙකම එකට ගත්තට පස්සේ ලස්සනට ගැලපුණා. ඇයි බුදුරණවහන්සේ ඔක්කොම ඉක්මවන ප්‍රතිපදාවක් දුන්නේ නිවන් මඟ කියන එක. ලෝකයෙන් ඈතරවන වචන තේරම ලෝකෝත්තර ඈතරවන එකක්. ලෝක විග්‍රහයක් නෙමෙයි ඈතරවන විග්‍රහයක්. ඒ ඈතරවන විග්‍රහයේ තුලදී හම්බ වෙන්න ඕනේ මොකද්ද? ඈතර වීමක්. ලෝකයක් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයදී අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ලෝකේ ප්‍රඥප්තියකින් මේක කොච්චර හම්බුණත් වැඩක් නැහැ. ඊතරවට විග්‍රහය හම්බෙන්නේ නැත්තම්. එහෙනම් ඒ ඒ අදාළ දේශනාව තුළ විග්‍රහය, ඒ කියන්නේ ඒ සමාජිත විච්ච වචන භාවිතා කළ බුදුරණවහන්සේ පෙන්වපු විග්‍රහය. ඒ විග්‍රහය දැන් අර අපි දන්නවනේ කසී බාරද්වාජයට ගොවිතැන කරන ගොවිතැන් කරනට කියලා දුන්නා කියලා. එතකොට මේ මේ මේ සමාජයේ මේ අදාළ කෙනාගේ වචන භාවිතා කළා. යන්නේ විග්‍රහයක බුදුරණවහන්සේ ධර්මයේ කිව්වා. එතරම්දි දුර්විය යුත්තේ අපට හම්බවිය යුත්තේ හම්බවිය යුත්තේ වාචික අර්ථය තේරිලා සංයෝජන දුරු නොවීමක් නෙමෙයි. වාචික අර්ථය තුලින් සමාජයේ කුළු ගන්නලා තිබිච්ච වාචික අර්ථයේ යම්කිසි කෝණයකින් ඒක යම් සීමාවකට කොටු කරලා යම් විග්‍රහයක් දීලා ඒ විග්‍රහයෙන් යම් අර්ථයක් ඉස්මතු කරලා ඒකෙන් දහම් ස්වභාවයක් මතු කරලා ඒ දහම් ස්වභාවය හම් වෙන තැනදී සංයෝජන දුර වෙන විග්‍රහයක් බුදුරණවහන්සේ තුනේ කොහොම කල්පනාවක් බුදුරු කරලාද? ඒකයි බුදුසෙන් විතරක් මේක විශේෂ. සමාජයේ වාචික අර්ථ තියෙනවා. ඒ වාචික අර්ථයේ යම් කිසි සීමාවකට ඒක කොටු කරනවා. යම් විග්‍රහයක් දෙන යම් අර්ථයක් පෙන්වන්න ඒක කොටු කරලා ඒ විග්‍රහය අරගෙන ඒ විග්‍රහයේ දහම් ස්වභාවයක් හුළු ගන්නනවා. ඒ දහම් ස්වභාවය ඉස්මතු වෙනකොට හම් වෙනකොට ආධ්‍යාත්මික වර්ධනයක් එක්ක සංයෝජනයේ කැඩෙන විදිහට යම් දහම් විග්‍රහයක් දුන්න බුදුරජාණන් වහන්සේලා. නැතුව අර වාචිකාර්ථය දැන ගැනීමක් විතරනේ මේක අර අතිරි සමන බ්‍රාහ්මණවරු ඕනතරම් බවත් වූ උතුම් වූ සමන බ්‍රාහ්මණවරු උපාදාන භව දුරු කරා ප්‍රපංච දුරු කරා කියව කොහොම වැඩක්ද ඇයි දැන් මේ වචනට අර්ථයක් තියෙනවනේ අර්ථය හරි ආ ඒකට රවුම් වුණා කොටු වුණා ඒක තුල තේරුම් ගත්තා හරි ඒක දැන් සාක්ෂාත් වුණා දැන් තමන් කොටු කරගත්තාම සාක්ෂාත් වුණා අපි හිතමු යම්කිසි මිනිස්සෙක් අර සුදු ජාතික පුංචි දරුවා අර පාත්‍රය අරගෙන ගිහිල්ලා වළඳ හැටියට ලිපට ගින්දර දාලා උයනවා ඉතින් අර්ථයක් සිදු වෙනවනේ එකෙන්. ඇත්තටම උයන එකක් නෙන්න මේක. ඒකට මොන හරි දාලා හදන්න පුළුවන් උයන්න පුළුවන් සර්පයට පුළුවන් ඒකට ගිහිල්ලා läගගෙන ඉන්න උගේ ගියක් නේ ළඟ ඇත්තටම. වෙන දෙයක් නෙමෙයි උගේ ගියක් වයි ඒක. අපි පාත්‍රනික වලට නෑ නේකට උගේ ගේ. සුදු ළමයට ඒක අපි පාත්‍රනික වලට නෑ නේක ඒක අනිවාර්යෙන් කොට එයාට ඒකේ කෘත්‍ය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් උයන්නත් පුළුවන් එයාට. එතකොට එහෙනම් අපිට අපට ඕන විදිහට මේක දාගත්ත කියලා වැඩක් නැහැ. ඒකේ අර්ථයක් එනවා. හැබැයි හරි අර්ථය හම්බුන්නේ. ඒකෙන් බුදුරණවහන්සේ දුන්නා නම් ඒකෙන් යම් කිසි දෙයක් නිවන් දකින්න සත්‍ය හොයන්නේ. ඒක හම්බුන්නේ. හැබැයි අර්ථයක් සිදු වුණා. අර සුදු ළමයා ඒකෙන් පාත්‍රයෙන් ඉව්වා. පාත්‍රේ නෙමෙයි වළඳෙන් ඉව්වා. වළඳෙන් ඉව්වා. තමන් මනපුදෙන් ප්‍රයෝජන ගත්ත ඔක්කොම හරි. කිසි වැරද්දක් නැහැ. ඔක්කොම හරි. හැබැයි ඒක නිස්පාදනය වීමේ අර්ථය උන්නේ. ඒක නිස්පාදනය වීමේ අර්ථය දන්වල දන්න. උයන්න නෙමෙයි. ඒක උනේ නේ. බුදුරණන් වහන්සේ ධර්මයේ දීමේ අර්ථයක් තියෙනවා. යම් විග්‍රහයකට යම් සත්‍යයකට. ඒක වෙන්නේ නැතුව මොනවා හරි හම්බුණා කියලා වැඩක් නැහැ. හැබැයි ප්‍රයෝජනෙකුත් හම්බුණා. අර පොඩි දරුවා සුදු ජාතික දරුවා ඒ පාත්‍රයෙන් උයලා කෑවා. ප්‍රයෝජනෙකුත් හම්බුණා. නැත්තේ නේ. ඔක්කොම සිදු වුණා. සර්පයා ඒක තුල ගිහිල්ලා läග්ගා. ප්‍රයෝජනෙකුත් හම්බුණා. ඔක්කොම සිද්ධ වුණා. නමුත් ඒකෙන් යමක් ප්‍රගුළු ගන්න ළඟ පෙන්නවන් තියනවනේ. ඒක වෙන්නේ නැහැ. ඒකෙන් කුළු ගන්න පුනේ. අන්න බුදුරණවහන්සේ යම්කිසි විග්‍රහයක් දෙනවනේ ධර්මයේ. අන්න ඒ අර්ථය වෙන්නේ නැහැ. හැබැයි ඒ ඒක තුළින් යමක් අපට තේරුණා නම් ඒකෙන් අර්ථයක් අපට හම්බුණා. ඒකෙන් ප්‍රයෝජනකුත් අපට හම්බුණා. හැබැයි ලෝකේමයි අන්න බුදුරණවහන්සේ පෙන්නපු දේ ආකාරයෙන් අපි දන්නේ නැති වුණහම් වෙන වැඩේ ඕනෝක. ඒ වගේම අපටත් වෙන්නේ. ප්‍රතිපලක් තියෙනවා ප්‍රයෝජනකුත් තියෙනවා සියල්ලක්ම තියෙනවා ලෝකයේ තුල එහෙමම ඉන්නවා බුදුරණවහන්සේ පෙන්වුවේ ඊතර වෙන්නට එහෙනම් බලන්න කොහොමනම් අපි මේ ධර්මය ගැන හිතන්න ඕනද කියලා අපිට තාම හිතෙන්නේ අර මේවා අප අලුතෙන් ඉගෙන ගන්න වචන නිසා අපිට හිතෙන්නේ මේ බුදුවරු කියපු වචන ටිකක් වෙන්න තියෙන්නේ කියලා. බුදුවරු කියපු වචන ටිකක් නෙමෙයි සමාජ ජීවිත වචන ටිකක්. සමාජයේ වචන පාදක කරගෙන බුදුරු ධර්මයක් කිව්වා. අපි මේ වචන හෙනකොට අපි හිතන ධර්මය අපි දන්නවා කියලා. අපි වචන ටික අර්ථය දන්නේ සමාජයේ තිබිච්ච. ඒකෙන් පෙන්නපු අර්ථය හම්බෙන්නේ ඒ වචන දන්න මිනිස්සු ඉන්න සමාජයකටයි බුදු ධර්මය කිව්වේ. වචන දන්න මිනිස්සු ඉන්න ඒ මිනිස්සු විමුක්තියක් හොයලා ඒ වචන තුලින්ම විමුක්තිය කියලා අර්ථාන්විත දෙයක් හම්බ වෙච්ච සමාජයකටයි බුදුරු බණ කිව්වේ. දැන් අපට තියෙන්නේ ගොඩක් වෙලාට මේ වචනේ අලුත් අපි ඔන සීලයක් හුරු කරනවා සමාධියක් කරනවා. මේ කාලේ මිනිස්සු සීල් රැක්කා. සමාධි වැඩුවා. සිහිය හුරු කරා. ওই වචන වලින් විවිධ දේවල් තේරුම් ගත්තා. ඒ හැම දෙයක්ම ඇති වුණා. නැත්තේ නේ. ඇති වෙලා රහත් වුණා කියලා හිතාගත්තා. නමුත් හිස් ශ්‍රමණවරුන්ගෙන් හිස් කියනවා. අන්න ශ්‍රමණවරු නැත්තම් මේ සැබෑ මගපලලාභයෙන් ඉස්මතු කළ බුදුරණවහන්සේ පෙන්වා දුන්නා. මෙන්න මේ වචනම පාවිච්චි කළා. පෙරපදියන් නෙමෙයි. ඒකයි බුදුරණවහන්සේ වෙන්නේ ධර්මයේ වරද්දවා ගත්තොත් නම් ඉවරයි. සර්පයාගේ නගුටෙන් ඇල්ලුවා වගේ තමයි. නගුටෙන් ඇල්ලුවොත් දෂ්ට කරනවා කරනවාමයි. බිල්ලෙන් ඇල්ලුවොත් දෂ්ට කරන්නේ නැත්තේ. අන්න වගේ අපි ධර්මයේ අල්ලගත්තොත් වැරදිව ඉවරටම ඉවරයි. මේ සත්‍ය හම්බෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ධර්මයේ තියෙන විදිහට ඉගෙන ගන්න ඕනේ. එහි අර්ථය කුළු ගැන්වෙන දේ ඒ විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපට ලෝකෝත්තර මඟක් හම්බ වෙන්නේ. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි කාලය අවසానයි මම හිතන්නේ. අපි වැඩසටහන අවසන් කරමු ඊළඟ සතියේත් අපි කරුණු කතා කරලා ඊට පස්සේ ප්‍රශ්න තියෙනවට අවස්ථාව දෙනවා විශේෂයෙන් මතක තියාගත්තා නම් හොඳයි මේ කාලය සීමා වෙන නිසා අපත යන නිසා ප්‍රශ්න අහනකොට ඉක්මනින් ප්‍රශ්න ඇහුවොත් මොකද ප්‍රශ්න අහන දවසට දැන් මේ මතක් කරගෙන ප්‍රශ්න ටික ලියාගෙන හරි ඇවිදින්න ප්‍රශ්න ඇහුවනම් කාලය අපත යන්නේ නැතුව ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් අපි ලබන සතියේ අවිද්‍යාව ලබන සාකච්ඡා අවිද්‍යාව කියන එකත් එක පරිසම්පාද සාකච්ඡා ඉවර කරනවා. ඉවර කරලා ඊළඟ සතියේ අවස්ථාවක් දෙනවා ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කියන්නේ කාලය අපතේවරුද ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න කැමති මේ බය වෙන්න එපා කිසි දෙයක් ප්‍රශ්න අහන්න මේ මමත් අමුතු කෙනෙක් නෙමෙයි. ඔයාලා වගේම සසර යන මේ මෝඩ මිනිස්සෙක්. ඉතින් මමත් උත්සාහ කරන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. ඔබත් උත්සාහ කරන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. අපි ඔක්කොම එකම බෝට්ටුවේ අය, සසර යන අය. ඉතින් අපි එකිනෙක කිනා එකතු වෙලා මේ සත්‍ය මොකද්ද කියලා ධර්මයේ පාදක කරගෙන හොයන්නට ඕනේ. ඒකට අපි එක එක්නා මඟ පාද ගන්න ඕනේ ධර්මයට හොයන්නේ කොහොමද කියන කාරණාවට. ඉතින් ඒ නිසා කවුරු ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. ඕන ප්‍රශ්නයක් අහන්න. විවේචනය කරන්න. ඕන දෙයක් කරන්න. එතකොට අපට මේ මේ මොකද්ද අර්ථය කියලා හොයන්න පුළුවන්. හැබැයි සත්‍යමත පිහිටලායි ඔක්කොම කතා කරන්න ඕනේ නැත්තේ. අවංක වෙලා කතා කරන්න ඕනේ. සත්‍යමත පිහිටලා. මේ බුදුරණවහන්සේ කියපු කාරණා මත පිහිටලා. අන්න එහෙම හොයනකොට අපට පුළුවන්කමක් ලැබෙනවා ඒ සත්‍ය හොයාගන්න. ඉතින් ඒ නිසා ඒකට ඒ ගැන හොඳට හිතලා කාලය අපතේ යවන්න නැතුව ඊළඟ සාකච්ඡාවලදී අවශ්‍ය ප්‍රශ්නේ තේරුම් ගත යුතු ප්‍රශ්නේ Tamanට වැරදි කියලා හිතෙන ප්‍රශ්නය Taman තේරුම් ගත දෙයක් තියෙන වෙන විදිහක ඒකට කොහොමද මේක තේරුම් ගන්න ඕන දෙයක් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ විවේචනය කරන ඕන දෙයක් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සත්‍ය මත පිළිහිලා ඉතින් මේ ප්‍රශ්නෙට අදාළ උත්තරය අපිට ධර්ම මත පිළිහිලා කතා කරන්න පුළුවන්. ඒ නිසා කාලය අප කියවන්න තු ඊළඟ දවසේ ප්‍රශ්න අහන්න හොඳයි අදට අපි අවසන් කරමු. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ එහෙනම් අද දිනත් ඔබ වහන්සේ ඉතා මුදෑසන අප වෙනුවෙන් මේ කරන ලද වටිනා ධර්ම දේශනාවෙන් මේ ඔබ වහන්සේ අප රැස් කරගත්ත මේ සියලුම පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ආචාර්යවරු දෙමව්පියෝ හිතවතුන්ටත් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනා වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඔබ වහන්සේට මම ආරාධනා කරනවා මේ පින් අනුමෝදනා කරන ලෙසට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපි අද දවසේදී බුදුරජාණන් වහන්සේ දාලා තුන් ධර්මයේ සාකච්ඡා කරමින් රැස් කර ගන්නට දුනාව මේ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා ඒ දෙවියෝ තුන් නිවනින් සැනසෙත්වා ඒ වගේම රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් මළගේ ඥාතින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතින්ගේ පරලෝක ජීවිත සපවත් වෙත්වා විශේෂයෙන් අපවත් වේවදාල අතිපූජනීය කටකරුණේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ තුන් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ලෝක ශාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහා යතිවරයාණන් වහන්සේලාට දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රස කරගත සියලු පුණ්‍ය ධර්මයන් මේ ධර්ම සාකච්ඡාව සංවිධානය කරපු ගායන මහත්මයා ඇතුළු කොටක ඒ සියලු දෙනාටත් ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම සිරිමුවන් රණසිංහ මහත්මයා නාවික හමුදාවේ හමුදා ප්‍රතිතුමා ඇතුළු ඒ සේනාධිපති මහත්මයා ඇතුළු සෑම සියලු දෙනාටමත් උදව් උපදව කරන දේශ විදේශ සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ප්‍රචාරක කටයුතු කරන සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කර ඔබ සමටත් උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි